ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි හතරවෙනි දවසටත් භාවනා වැඩමුළුවේ හතරවෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ හිත තුමේ ආවුසෝ චිත්තේ චිත්තානුපස්සී විහෙරත ආතාපිනෝ සම්පජානෝ ඒකෝදි භූතා විපසන්න චිත්තා සමාහිතා ඒකග්ග චිත්තා චිත්තස්ස යතා භූතං ඥානායාති තී ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ සුතමේ ඥානයේ වර්ධනය වීම සඳහා අසුවිරු ඥාන වර්ධනය සඳහා සර්වචන් වහන්සේ විසින් දේශනා කරන ඉච්ඡ ශාලා සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. අපි ඊ වෙනකොට ඒ සම්බන්ධයෙන් දේශනා තුනක් කතා කරලා තිබුණා. ඒ අනුව ශාලා සූත්‍රයේදී ਸਰවචනාංශේ විස්තර කරන්න බලාපොරොත්තු වෙන මේ ශාසනයට අලුතෙන් ඇතුල් වෙච්ච එහෙම නැත්නම් නවක තරතුණා නොවිච්ච කෙනෙකුට වුණත් කෙලින්ම සතුටඨාන භාවනාව ගන්නන්න ඕනේ. කෙලින්ම සතුටඨාන භාවනාව යෙන්නොත් එහෙම අල්ලා ගන්න පිසකුත් ඉන්නවා. ඒ පිරිස කෙරෙහි විශ්වාස කරලා නවා අද්දුනගතා ඒ අද්දුනගතා ඉමස්මින් ධම්ම විනී කියන විදිහට අචිර පබ්බජිතා ශාසනයට ඇතුළේ අලුත් කෙනෙකුට පවා කිසි ඍජුවම කෙලින්ම ආනාපාන සතිපට්ඨාන විශේෂයෙන්ම හඳුනා ගැනීමට ਸਰවචනංශ මේකේ පළවෙනි කුරුකෙදි විස්තර කරනවා දෙවෙනි කුරුකෙදි සඳහන් කරනවා මේ ශාසනයට ඇවිල්ලා බණ භාවනා කරලා මාර්ගඵලයක් වගේ ලබලා මදහත් මට්ටමේ ඉන්නවා තාම වැඩ ඉවර කරපු නැති කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට වෙන මොනක්වත් උගන්වන්න ඕන කමක් නැහැ කෙලින්ම සත්‍යපට්ඨාන උගන්වන්න. ඒ වගේම යම් කිසි කෙනෙක් රහත් වෙලා දැන් වැඩ නිම කරලා තියෙනවනම් එයාටත් ඉතුරුලා තියෙන සත්‍යපට්ඨාන තමයි. ඉතින් ඒක නිසා අපට බුද්ධ ආගමට අලුතින් ආපු කෙනෙක් භාවනාවට අලුතෙන් ආපු කෙනෙක් පැවිද්දකට අලුතෙන් ආපු කෙනෙක් ආපුවාම ඒකේන විශේෂය අපිට කිසි පැකිලීමකින් තොරව මොනම දෙයක්වත් විස්තර හොයන්නේ නැතුව සතිපට්ඨාන ගන්නන්න පුළුවන්. සතිය කියන එක අඳුලා දෙන්න පුළුවන්. ඒකේන ආධුනිකෙක් වෙන්න පුළුවන්, මධ්‍යස්ථ කෙනෙක් වෙන්න පුළුවන්, හොඳට ප්‍රවීණ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සර්වජන් වහන්සේ පවා සර්වඥතා ඥානෙට කොට පස්සේ මේ සතිපට්ඨාන භාවනාව යෙදිලා ගත කරලා තියෙනවා. ඒ තරම්ම ඒක මේ ආධුනිකයෙකුට විතරක් නෙවෙයි, මධ්‍යස්ථ පන්තියේ කෙනෙකුට විතරක් නෙවෙයි, වැඩ නිම කළ කෙනෙක් පවා අහක දාන්න හිතෙන්නේ ඒ සතිපට්ඨානයේ කියන එක හුස්ම වගේ කියකි. ඒ බුරුමේ ඉන්නකොට ඒ සතිපට්ඨාන භාවනා කරන මේ බුරුම ආචාර්යවරු පෙන්ලා දෙනවා මේ සතිපට්ඨාන වගේ භාවනාවක තියෙන ප්‍රායෝගික වටිනාකම ඒකෙදි කියනවා මේ අපේ ජීවිතයට ආහාර අවශ්‍යයි කැම බීම ඉඳුන් හිටුන් අවශ්‍යයි ඒක මේ කයට නමුත් අපි හිත ගැන බලන්නේ නැතුව කය ගැන කොච්චර පිළියම් කරත් කොයි වෙලාවෙ පිස්සු වැටෙයිද කියන්න බෑ කොයි වෙලාවෙ කය ලෙඩ වෙලච්ච ගමන් හිත ලෙඩ වෙලා ඔය කරපු දම් පම්පින්කම් මොකක්වත් පතක නැහැ ඉසాత බඳගෙන අඬයිද කියන්න බෑ ඒක නිසා අපි කය හදනවා වගේම හිත හදන්න ඕනේ ඒ හිත හදායි ගැනීම සඳහා අතිපට්ඨානේ වඩන්න ඕනේ වෙන මොනම ක්‍රමයක්වත් නැහැ අනික හැම ක්‍රමයකම කරන්නේ මේකට පහසුකම් සලසලා දෙන එක තමයි ඉතින් ඒ නිසා ඒකේනා මේ කය හදන්නේ යම් ප්‍රමාණයක් අපි දවසින් කාලය ගත කරනවද ජීවිතෙන් කාලය ගත කරනවද රට රාජ්‍ය වල තැහැරලා ගම්දාන මදෑරලා අපි යනවා රට කය කය හදන්න. හිත හදන්න එක දවසයක චිත්තක්ෂණයක්වත් නැහැ. ආව ජීවිතේ මේකම දවසක්වත් වෙන් කරන්නේ ඉතින් ඒක මේ දිහා බලනකොට අපි මේ හිත හදන වැඩේන කොච්චර අව탁සීරුවක්ද කරලා තියෙන්නේ කියන එක ලැජ්ජ හිතෙනවා සම්මිය දෘෂ්ටික බෞද්ධයන් වශයෙන්. ඒනි වගේම ඒ ස්වාමීන් වහන්සේලා මතක් කරනවා මේ හිත හදන වැඩේ හිත නරක වුණාට පස්සේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරලා වැඩක් නෑ. ඒකට හිත නරක වෙලා හදන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. මර ඇඳේ ඉඳගෙන කරන්න බෑ. වස්තු වියසන ඥාති වියසන වුණාට පස්සේ කරන්න බෑ. ඒක කරන්න ඕන හොඳ ඒ ලෙඩ වියසන මරණ එන්න කලින් අපි ගේ වෙලාවට පෙන්කෙලිනවා. අපි ඉතින් 18 පාළි නටනවා, අරේ දුවනවා, මේ දුවනවා, හයි හති තියෙන කාලේ. හොඳටම හොම්බත් වෙච්ච කාලේ මොනවාක්වත් කරගන්න බැරි වෙච්ච කාලේ ගියාට කරගන්න පුළුවන් කමක් නැහැ. දෙක ඒක තුන්වෙනි එක තමයි වඩනලද සතිපට්ඨානයක් තියෙනවනම් වයසට ගියාට පස්සේ සතුටක් ඇති වෙනවා. අපිට පුළුවන් කාලේ අපි මේ ඇඟ විතරක් හදුවා නෙවෙයි මේ හිත හදපු නිසා අපිට සැලකුමක් හම්බුනේ නැහැ කියලා කයේ ලෙඩක් ආවයි කියලා පශ්චාත්තාප වෙන්න දෙයක් නැහැ. මරණය එනකොට බය වෙන්න දෙයක් නැහැ. ඥාති විශේෂණයක් වෙනකොට බය වෙන්න දෙයක් නැහැ. මොකද හදන ලද සත වඩන ලද සතිපට්ඨාන තියෙන නිසා ඒ වාගෙම ඒ සතිපට්ඨානිය වඩන කෙනාට මේ ජීවිතේම හිත පිරිසිදු කරන වැඩේ වගේම ආනිසංස තව හයක් සර්වචන්සේ දේශනා කරනවා ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමන සාත්තකමාය ඥායස්ස අධිකමාය නිබ්බාණස්ස සච්චිකිරියාය කියලා අවසානයේ නිවනටත් යවනවා. මෙන්න මේ වාගේ ಗುಣ දෙන ආනිසංශයක් ගැන තන සතිපට්ඨානයේ ස්වාමින් වහන්සේලා සඳහන් කරන්නේ හුස්ම ගැනීමලට. අපි කොච්චර ගණන් නොගෙන හිටියත් අපි දවස පුරාම කරන වැඩකදී කවදාකවත් මලක් කිමිට තරම්වත් හුස්මට සතිය පිහිටවන්නේ නැහැ නේ. අර කරනවා මේවා කරනවා අවධානය යොමු කරන්නේ නමුත් ඒ කැම කවට වතුර බිව්වට හුස්ම යම් හේකින් ගන්න බැරුණොත් විනාඩි 3යි ඉන්නේ මැරලා යනවා. වතුර යට ගියොත් වෙන මොකකින් හරි විස වාතයක් ගියොත් විනාඩි 3යි ඉන්නේ. වතුර නැතුව දවස් 7 3ක් 7ක් විතර කාලයක් ඉන්න පුළුවන්. ආහාර නැතුව මාස 3ක් 7ක් අතර කාලයක් ඉන්න පුළුවන්. නමුත් අපි වතුරටයි බතටයි දඟලට දැඟලිලා ඒ අනුව බලන හුස්මන දෙන අවධානයත් එක්ක බලනකොට අර කයයි හිතයි වාගේ තමයි. නිසා යම් කෙනෙක් දන්නවා නම් මේ ජීවිතය ඉතාමත් වැදගත් දේ හුස්ම පොද. ඒක ගන්න වාරයක් පාසා දන්නවනම් මේ හුස්ම ගන්නවා. මේ හුස්ම හෙලනවයි කියලා ඒ ලැබෙන ආනිසංස අප්‍රමාණයි. ඒ වගේම අපි ඒක ගැන අවධානය යොමු කළොත් අපිට පොල් ගන්න ගමනොත් හුස්ම ගන්න බව දැනගන්න බැරි කමක් නැහැ. පොල් මිරිකන ගමනොත් වෙන වැඩක් කරන ගමනොත් විවේකීව මේ හුස්මට හිත යෙදුවොත් කරගන්න බැරි කමක් නැහැ. හැබැයි පටන් ගන්න එක එහෙම කරන්න බෑ. පටන් ගන්නකොට ඇවිල්ලා හිතෝ දානාලා සුදු ඇඳගෙන කවුරු හරි කියන දෙයක් අහගෙන ඒක ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තට පස්සේ ඒ හුස්මෙන් පුදුමාකාර ආනිසංස ගෙන තිනවා. ඒ වගේ කවුරු හරි කියනවා නම් මට දරුවෝ මෙච්චර ගාණක් ඉන්නවා අර කරදර මේ කරදර තියෙනවා. ඒ නිසා මම හුස්ම ගන්න එක පස්සට දානවායි කියලා. ඒක කවදාකවත් වෙන්නේ අපිට තියෙන්නේ මේ ගන්න හුස්මට හිත තිබ්බට පස්සේ ඔය කොයි යමලි කරදර කරත් ඒ හුස්ම ගන්නවා. ගන්න එකත් එක සතිය පිටව ගත්තොත් සතර සතිපට්ඨානේ පටන් ගන්නකොට කායानुපසනාව පටන් ගත්තට අන්තිමට ඒක වේදනානුපසනාව, චිත්තානුපසනාව, ධම්මානුපසනාව ගියාට පස්සේ මුළු ජීවිතේ පුරාවට කරන හැම වැඩකදීම මේ සතිය විවිධාංගීකරණය කරන්න ඕනේ. හැම තැනම ඉතිර පැතිර වවා ගන්න පුළුවන් නිසා අපි මේකට වේලාව දෙන එක හරියට පිරිසුදු වාතාශ්‍රයක් තියෙන තැනට අපි සියලු දේ කැප කරලා යනවා වගේ. ඒකෙදි නිකන් උපමාවට වගේ. එහෙ නැත්නම් උපහාසයට වගේ සර්වචනන්සේ මතක් කරනවා යම් කිසි මහණෙක් තේ යම් කිසි යෝගාවචරයෙක් හොඳ කැම තියනොයි කියලා හොඳ සිවුරු තියනොයි කියලා හොඳ කිවල් තියනොයි කියලා හොඳ බෙහෙත් පිළිකර තියනොයි කියලා කැලෙන් නිකුත් වෙලා අගනගරයට යනකොට ඒ මනුස්සයාට කල්පනා වෙනවා නම් මම මේ පස්ස හැරෙවි හොඳ වාතයට නේද? මම මේ පස්ස හැරෙවි හොඳ ජලයට නේද කියලා. මේ කැම චීවර පින්දපාත සීනාතන කියන නගරයට හැරිලා කැලේට පස්ස හැරෙවුවා නේද කියලා හිතුනොත් කැලේ වතුරේ තියෙන කැලේ වාතයේ තියෙන පිරිසුදු බව දන්නවනම් මොලේදී කල්පනා තියෙන එකට නම් නගරයට අනේකක් නැහැ කියලා කියනවා. මේ වගේ වටිනා පිරිසුදු ජලය පිරිසුදු වාතයේ තියෙන දෙයක් අතහැරලා නගරයට යන්නේ මොලේ නරක වෙච්ච කට්ටිය තමයි. නගරේ ඉන්නේත් මොලේ නරක වෙච්ච කට්ටිය. ගියාට පස්සේ මොලේ නරකුණා කියලා කියන්න දෙයක් නැහැ. ඒ නිසා මේ අපි ගන්න වාතයට සලකනවා වගේ මේ ජීවිතේ කරන දෙන උත්තරම සම්පත්තිය තමයි ආධුනික කෙනෙක් වුණත් සාසෝවන් ආදී මාර්ගපලස්ත කෙනෙක් වුණත් රහත් කෙනෙක් වුණත් සතිපත්තහන. ඉතින් නිසා මේකට වෙලාව ගන්නවයි කියලා කියන්නේ තමා කරේ තමාට තියෙන ලොකු ලොකු අනුකම්පාවක් අර්ථ සිද්ධියක් ඒක නැත්තම් අපිට උනා ස්වార్థයක් කියලා. ඒක නොකර මේ කරන හැම නාඩගමක්ම නිකාම නිකං මෙහිණයක් විතරයි. නිකම්ම නිකං ලීලාවක් මායාවක් විතරයි. මිරිඟුවක් විතරයි. ඒ නිසා සර්වචන් වහන්සේ වාගේ ඒ උත්තරමන් අසලා බලන්නෝ මිනිස්සු කොච්චරක් Tamanට අනුකම්පා කරගන්නවද? තමන්ගේ දියක් බලනද අපි හැම වෙලාවෙම අනුන්ගේ කුණු කන්දල් අවසන්ඩයි අනුන්ට සුභසිද්ධිය සලකණ්ඩයි අනුන්ට උදව්පදව කරන්නයි අනුන්ට ගන්ති අදින්නයි හදනවා මිසක් තමන්ගේ දියා බලන්නේ නැති නිසා බැලුවත් බලන කෙනාට මේ සතිපට්ඨාන කියලා කියන්නේ බුදු මෛත්‍රී බුදුහාමරන් කාර්ය කරන්න තියෙන ගන්න මේ මේ දැන් කරත හැකි ආධුනිකයටත් කරත හැකි කියන එක පෙන්වන්නයි මේ ශාලා සූත්‍රය විස්තර කරන්නේ ඒකෙදි ඉස්සල්ලාම සරුවචනාංශී ආධුනිකයර පෙන්වන්නේ කායानुපසනාව. අපි පළවෙනි දවස්වල තේරුම් ගත්තා වගේ මේ වගේ ශාලාවකට ඇවිල්ලා නැත්නම් කැලේකට ගිහිල්ලා ගහක් වල වාඩි වෙලා සීළු වැඩ බහා තබලා අතක් පිට අතක් තියාගෙන මේ පුළුවන් තරම් මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකේ හෝ ඉඳගෙන ඉනකොට දැනෙන හුස්මේ හෝ එහෙම නැත්නම් උදරයේ බිම්බීම හැකිලිම මත හෝ භාවනා ශාලාවේ ගත කරන එක තමයි මේ මුළු සූත්‍රයේම ਸਰවඥාංශ පෙන්වනවා. එතන ਸਰවඥාංශගේ අවුරුදු 45ක බුද්ධ කෘතියෙන් ඔච්චර තමයි පෙන්වනවා. මේ 84000ක් ධර්මස්කන්ධය ඉගෙන ගත්තත් නැතත් විනී විශාරුණත් නැතත් ධර්ම කටිකුණත් නැතත් වෙන මොන තාන්නමාන නැති වුණත් ඉඳගත්තර පස්සේ Tamanne ඉඳගෙන ඉන්න බව දන්නවනම් එහෙම නැත්නම් මම දැන් මෙතන ඉන්න බව දන්නවනම් ආශාස කරන ආශාස බව දන්නවනම් ප්‍රසවාස කරනවා ප්‍රසවාස කරනවා. ඔච්චරයි මේ මුළු සූත්‍රෙම කියන්නේ. එළියට බැල සක්මන් කරනකොට මේ වම තියන්නේ කියලා දන්නවනම් මේ දකුණ කියලා කියලා දන්න ඔච්චරයි. එදින්දා වැඩ කරනකොට මම දැන් මේ ඉස්සරහට යනවා මම පස්සට යනවා මම මේ කතා කරනවා මම මේ නිස්සද්ද වෙනවා මම මේ පැත්ත බලනවා මේ ඉස්සරහා බලනවා අත නමනවා අත දිගාරනවා කියන එක දන්නවනම් එච්චරයි. ඉතින් ඒ ටික කියන්නේ මේ සර්වඥාන්සේ සාරාංශික කල්පලක්ෂය පිරුම් පිරුවේ පන්සල් ඉස්සසක් 84000ක් ධර්මස්කන්ධය කිව්ව ඕකටයි ආන්නේ විදිහට කයේ කය අනුව බලන සුළුව ගත කළොත් ඒ යෝගාවචරයට බලන්න බලන්න මේ හුස්ම ගන්නකොට මෙහෙමයි හෙලනකොට මෙහෙමයි වම තිනකොට මෙහෙමයි දකුණු තිනකොට මෙහෙමයි අත දිගාරනකොට මෙහෙමයි අත නමනකොට මෙහෙමයි කියලා මේ කරන කරන වැඩි මේ රූපකය උපස්කන්ධය හොල්මන පේනවා අත දිගාරනකොට මේ අත්දැකීම නමනකොට මෙහෙමයි හුස්ම ගන්නකොට මෙහෙමයි හෙලනකොට මෙහෙමයි කියලා කරන කරන කෘත්‍යයේ පෞද්ගලික ලක්ෂණ කියලා මේකට කියන්නේ. අසදි ගන්නකොට නමන එකෙන් මේ විදිහට වෙනස් වෙනවා. හුස්ම ගන්න එක හෙලන එකෙන් මේ විදිහට වෙනස් වෙනවා. වම් පාය තියෙන එක දකුණු පායෙන් මේ වෙනස් වෙනවායි කියලා කරන කරන මේ පුංචි කෘත්‍ය අනිත් එකෙන් වෙන්ව හිට ගන්න හැටි. අනන්‍ය වෙන හැටි. වෙන්කොට හඳුන්වන්න හැටි. පරිච්ඡේද කරන හැටි උද්ගලික ලක්ෂණ වශයෙන් බලන හැටි අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න විෂයම තමයි. භෞතික විද්‍යාව වගේ අපි එක එක දෙයක් කරන එකේ බර කීයද ඒකේ දිග කොච්චරද ඒකේ පහට මොකද්ද ඝනකම මොකද්ද කියලා බලනවා වගේ කරන කරන වැඩේ හරහා ඒ අනුව ඒ මතුවෙන අත්දැකීම අත්විඳින් වෙන් කරලා අඳුරන එකට අපි කියනවා පෞද්ගලික ලක්ෂණ කියලා. ඉතින් මේ පෞද්ගලික ලක්ෂණ ඉගෙන ගන්න වෙලාවේ යෝගාවචර ගොළුව ගොඩක් ශක්තිය වැය වෙනවා. හැම පුංචි පුංචි දෙයකම කඩ කඩ කොටස් වලට කඩ කඩ විසුතු කරමින් පතුරු ගහමින් සංසන්දනය කර කර බලනවා. ඒක සාමාන්‍ය පරිශනාගාරයක් ඉන්න විද්‍යාඥයෙක් කරන වැඩේ. මෙන්න මේ විදිහට මේ පෞද්ගලික ලක්ෂණ හොඳට විස්තර කරලා බලපු දවසේ ඉහළ කුඹුරේ වතුර පිළිච්චාම ඒක වැක්කලා පල්ලෙහා කුඹුරට වැක්කිරෙනා වගේ ඒක යොමු කරන තැනකට මේ හුස්ම ගන්න එක හෙලෙන එක අතර වෙනස්කම් මුලදි මුලදි තිබුණට ඒ භාජනයේ දැනුම් භාජනයේ පිරෙනකොට එන්නේ එන්නේ දෙක අතර වෙනස නැති වෙන පටන් ගන්නවා. වම් පාය දකුණු පාය අතර වෙනසක් නැහැ. පිම්මීම හැකිලිම අතර වෙනසක් නැහැ. හැම එකෙම තියෙන්නේ අතෝරක් නැතුව දිගට ඇදිලා යන ගතිය. ඉන්සම් පෞද්ගලික ලක්ෂණ කියන භාජනයේ පිරෙනකොට ඒක පොදු ලක්ෂණ පෙන්වන්න හැමෝටම සමාන ලක්ෂණ පෙන්වන්න ඉබේම පෙරලියක් සිද්ධ වෙනවා. ඉබේම විපරිණාමයක් සිද්ධ වෙනවා. ඉබේම තිබුණු දේ වෙනස් බවටපත් වෙනවා. මෙන්න මේ වෙනකොට යෝගාචර ගුරුවෙක් ගුරුවරෙක් ආවින්නවනම් හොඳයි. භාවනා මන්ත්‍රයක් තැනක ඉන්නවනම් හොඳයි. මේක හරියට කෙල්ලෙක් ලොකු වෙන වෙලාව වගේ. කෙල්ල ලොකු වෙච්චාම ගෙට ගන්න ඕනේ. කෙල්ල පුරුෂාන්තරයට අරින්න තරකයි. ආන්නේ වගේ බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මේ ආස්වාසයෙන් ප්‍රස්වාසය හොඳට වෙන්කොට දැන ගැනීම සඳහා මෙහෙවන ලද යෝගාවචරයා බලාන ඉන්නකොට ඉන්නකොට මේ ආස්වාසයයි ප්‍රස්වාසයයි තුනී වේගෙන ගිහිල්ලා දෙක සම වෙන තැනකට එනවා. වම දකුණ වශයෙන් කරගෙන කරගෙන යන කෙනා නිසිනින්දේ අනායාසයෙන් සක්මනේ යනවා තේරෙනවා. දැන් මේ සක්මනේ හිත හිටිනවා. නමුත් අර ඉස්සෙල්ලා වගේ වම දකුණ කියන්න බෑ. මේන්න මේ විදිහට මේ රූපකයේ නැත්නම් මේ රූප හොල්මනේ නැත්නම් මේ රූප රූකඩේ පුංචි පුංචි විස්තර බලබලා ඉන්නකොට ඒකට හිත ලං වෙනකොට ඒකට හිත සමීප වෙනකොට සතිය වැඩෙනකොට ඒ වෙන්කොට දකින්න හදපු දේවල් වල මේ වෙන් කරලා දකින්න ගතිය අඩුවෙන්න අඩුවෙන්න දන්නේ නැති යෝගාවචරය හිතනවා දැන් සතිය කැඩිලයි කියලා. සමාධිය නැති වෙලයි කියලා. විස්තර දකින හිත දුර්වල වෙලයි කියලා නීරස කරලා පැත්තකට යනවා. බය වෙනවා. කම්මැලි වෙනවා. එපා වෙනවා. නමුත් මේක ඇත්තටම දිනු ලක්ෂණයක්. ආශාස ප්‍රසාසය හොඳට ගොරෝසුවට වෙන් කරගෙන දකපු කෙනා බලන්න ඉන්නකොට ඉන්නකොට ඒක තුනී වෙන්න වෙන්න දෙක සම වෙනවා. ඒකට කියනවා පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණේ දැකීම. ඒක මේ ගුරු සාන්නසලා මෙහෙම විස්තර කරනවා අපි අනුරාධපුරයේ හරප්පට්ටි ඉන්නවනේ. ඔය දේශීය හර ගවයා. ඉතින් ඒක බලා ගන්න ගව මේ ගොපල්ලෙක් ඉන්නවා. ඒ ගොපල්ලා එවන තියෙන තැනකට වෙලා වෙල්ලායේ කන හරක් දිහා බලනකොට එයා මේ හලන් තලමම පට්ටියේම දැකලා දැනගන්නවා මේ ටික අපේ හරක් පට්ටිය. අර ඉන්නේ වෙන හරක් පට්ටියක් කියලා ඈත ඉඳලා බලනකොට දකින්නේ Tamange හරක් පට්ටිය හරක් වශයෙන් පමණයි. නමුත් ලං වෙලා බැලුවොත් මේ දෙනක් මේ ගොණෙක් මේ නෑම්බියක් මේ වැස්සියෙක් මේ වස්සෙක් කියලා වැඩිපුර විස්තර දකිනවා. අන්නේ වගේ ඔක්කොම හරක් තමයි. නමුත් ඒ හරකට ඒ හරක් රෑණින් වෙන් වෙලා දකින්න එක්ක හංගඩු ජීව එක තියෙනවා නැත්නම් ඥාන පිළිමකම තියෙනවා නැත්නම් නෑම්බියක්ද වදපු ඇතියක්ද පොඩි දෙනෙක්ද කියලා මෙන්න මේ පුද්ගලික ලක්ෂණ දැකීම සහ පොදු ලක්ෂණය දැකීම හොඳට ළඟට පට්ටිය දිහා බල බල හිටපු ගොපල්ලා විවේක වෙන්න කන්දක් උඩට ගිහිල්ලා හරක් පට්ටිය දිහා බැලුවොත් හරක් දකින්න එයාට කියන්න බෑ සීතල බල්ලා මේ වැසියක්ද ගොනෙක්ද පට්ටිකොනාද නැහැඹියක්ද පස්සෙද්ද වැසියක්ද කියලා. අන්න වගේ මේ භාවනාවේ තියෙනවා පෞද්ගලික ලක්ෂණ වශයෙන් බලලා බලලා බලලා බලලා හිත අරමුණට ලං වෙනකොට ඒක පොදු ලක්ෂණයට මාරු වෙනවා. ඒකට කියනවා ස්වභාව ලක්ෂණ ඉඳලා සන්තති ලක්ෂණයට මාරු වෙනවා කියන්නේ. මේ සන්තතියට භාවනාව මාරු වෙනකොට නිකාම භාවනා නිකං නීරස වෙන කමට ඊස කඩා වැටෙන මට්ටමට කම්මැලි හිතෙන විදියකට එහෙම නැත්නම් සැක හිතෙන තැනකට යනවා. ඒක මොකද යෝගාචර හිතන්නේ මේ බුද්ධිලික ලක්ෂණ දිගියේම දිගටම නිවන් දක්නකන් යයි කියලා. නෑ මේ බුද්ධිලික ලක්ෂණ විපරිණාමයටපත් වෙනවා. පත් වෙනකොට මෙයා දැනගෙන ඒක යමක් දිහා හොඳට බලන්න හිටියොත් බොහෝ වෙලා යනකොට ඒකේ සටහන් ආකාර වෙනස් වෙනවා පෞතිලයක්ෂණ පොදු ලක්ෂණ බාට මාරු වෙනවා අරමුණට ලං වෙනවා මේ සෑම දෙයකටම හිත විවෘත කරගෙන සෑම දෙයකටම ලෑස්තිලා ඉදිරියට ගියොත් මේ පොදු ලක්ෂණ දැක්කත් එයා හිත පසර ගන්න නැතුව පැකිලෙන්නේ නැතුව වැරදුණයි කියලා හිතන්නේ නැතුව ඉදිරියට යන්නම් ඉතින් බනහලා තියෙන්නත් එපාය වරද්දගෙන හදාගෙන තියෙන්නත් නෑ අන්නේම ගියාට පස්සේ අන්තිමට මේ පොදු ලක්ෂණය හරහා මේ ත්‍රිලක්ෂණය කියන එක මේ හැම කොයි රූප වුණත් ඇතිවීම වුණත් නැතිවීම වුණත් ආශාස වුණත් ප්‍රසවාස වුණත් අන්තිමට අනිත්‍යතාවය කියන එක මේකේ එක චිත්තක්ෂණයක්වත් නතර වෙන බැරි තරම් මේක ඇතුලේ වෙනස් වීම තමයි තියෙන්නේ. අන්නේ වෙනස් වීම දකින්නට ඉස්සලා නොසුනාගටි කම්මැලිකම තිබුණාට දැන් බලානදීම දුකක් පාටපත් වෙනවා. මේකද මට බලන්න තියෙන එක හරියට සැරවෙන තුවාලයක් දිහා බලනවා වගේ. ගොජ දාන වතුර කලයක් දිහා බලනවා. එහෙම නැත්නම් වතුර කඩකට වැස්ස වැටෙන වෙලාව බලනා වගේ සීඝ්‍ර මේක විනාශ වෙන්න පටන් ගන්නවා. ආන එතෙන්ට යනකොට ඒ යෝගාවචරයට භාවනා කරනවා කියන එකම බලන්න දකින්න ඇහෙන දේ හැම දෙයක් තුළම ස්පාසු නැති තත්ත්වයකටපත් වෙනවා. එතකොට ආස්වාසත් එකයි ප්‍රසආසත් එකයි. වමත් එකයි දකුණත් එකයි. පිම්බීමත් එකයි අකුලිපතයි. ඔන්න ඔතෙන්ද යනකන් තමයි මේ ගුරුවරු වෙනස් වෙන්නේ, භාවනා ක්‍රම වෙනස් වෙන්නේ, අරමුණු වෙනස් වෙන්නේ. කොයි අරමුණ දිගේ ගියත් මේ ත්‍රිලක්ෂණයට කිට්ටු කරනකොට එකම තැන තමයි එන්නේ. දැන් අපිට මේ ශාලාවට ඒ දොරෙන් එන්නත් පුළුවන්, මේ දොරෙන් එන්නත් පුළුවන්. කොයි දොරෙන් ආවත් එකම ශාලාව. ආන්නේ වගේ අරමුණු වල තියෙන විවිධත්වය පරිච්ඡින්න භාවයේ පෞද්ගලික ගති තියෙන්නේ ටික වෙලාවයි. අරමුණට ලඟ වෙන්න ලඟ වෙන්න ලඟ වෙන්න අංග කොයි අරමුණක් තියෙන නිතරම පෙරලෙන ගති. මේ පෙරලීම නිසා ඒක දිහා බලනකොට හිත වෙහෙස වෙන ගතිය. මේක යෝගාවචරය මගේ දුර්ලකමක් විදිහට ගන්න. මගේ මොකක් හරි පවක් වෙන්නේ නැති, මගේ සීල නැති නිසා වෙන්නේ නැති, මට භාවනාව දන්නේ නැති නිසා වෙන්නේ නැති. බලන බලනතර නිකන් නලියන ගතියක් විතරයි පේන්නේ. එතකොට අර ආස්වාද ප්‍රසවාස අඳුර ගන්න පුළුවන් ගතිය නැතිලා යනවා. පිම්බීම හැකිලිම අඳුර ගන්න පුළුවන් ගතිය නැතිලා හැබැයි හොඳට සිහි කල්පනාව තියෙනවා නම් බණහල ඇසුවිරු ඥාන තියෙනවා නම් වෙනවා සතිය කැඩිලා නැහැ කියන. සමාධිය කැඩිලා නැහැ. හැබැයි අර බලපු අරමුණේ ලං වෙලා බලනකොට ඉස්සල නොදැක්ක හදිහට ඈතින් ලකුඹි වෙලක් දකින්නකොට වේරයනක් දකින්නකොට නූලක් වගේ ලීයක් වගේ දැක්කට ළඟට ගිහිල්ලා බලනකොට ඒකේ නෑ එහෙම දිගට පවතින නෑ. ඒක තියෙන්නේ කා පිටිපස්සේ කයන කූඹියෝ. පැන්සිල් බන්න පෙන්නේ වැලක් වගේ. පැන්සිල් බන්න තියෙන ලී දණ්ඩක් වගේ. සර්පෙක් වගේ. නමුත් ළඟට බලන බිනවා මේක එක එක කැඩි කැඩි යන දේවල් තියෙන එක. ආහනේ වගේ මේ සමීප වේගන එනකොට මේ රූපේ ආශල් ප්‍රසස් කියලා දෙකට බෙදුවට පිම්බීම හැකිනීම කියලා දෙකට බෙදුවට වම දකුණ කියලා දෙකට බෙදුවට මේකේ තියෙන්නේ නිට්ටරෝම වෙනස් වෙන කොච්ච දාන ගතියක්. මෙන්න මේ විදිහට රූපයන්ගේ තියෙන මේ පළු දෙක, බෑ දෙක දෙකේම පොදු ලක්ෂණ වශයෙන් සමානයි. මෙතෙන්ද ගිය යෝගාවචරයට ලේසි කියලා දෙන්න රූප ධර්ම වල විතරක් නෙවෙයි නාම ධර්ම වලත් ඔච්චරයි. යම් කිසි කෙනෙක් වේදනාව බලනකොට වේදනාව කියන නාම ධර්මයක ඉස්සල පෙන සැප වේදනා ඒක දුකෙන් කෙලවර වෙනවා. ඊට පස්සේ න දුක් වේදනා සැපෙන් කෙලවර වෙනවා. ඉතින් කවදාද යෝගාවචර මේ සැපක ඉඳලා දුකට මාරු වෙන හැටි දුකේ ඉඳලා සැපට මාරු වෙන හැටි දැක්කොත් දුකේ ඉඳලා සැපට යන්නේ ඉස්සලා සැපත් නැති දුකත් නැති තැනක් හරහා යන්නේ. දුකෙන් ඉඳලා සැපට යන කොටයි සැපත් දුකට යනවා. ඉතින් අපි කොච්චර ශීඝ්‍රයෙන් වෙනස් වෙනවද කියනවා නම් දවසේ ඇතුළත සැපේ ඉඳලා දුකට දුකේ ඉඳලා සැපට අර මාරු වෙන තැනදී තියෙන දුකක් සැපත් නැති தত্ত্বය තමයි බහුලව තියෙන්නේ හිතේ. කවදාකවත් දුකක් එක දිගට තියෙන්නේ නැති වුණොත් මැරෙනවා ඒ මනුස්සයා. සැපක් එක දිගට තියෙන්නත් බෑ. මේ සැපේ ඉඳලා දුකට මාරුනොත් අපි කොච්චර කෑදරද කියනවනම් සැපේට සැප දුකට මාරුනොත් දකින්නත් නොදකින් කියලා අපි කියන්නේ. දුකේ ඉඳලා සැපතකට මාරු වෙයි කියලා හිතන්නේවත් නැහැ. නමුත් මේ දෙක මාරු වෙනකොට හරියට ආස්වාස් ප්‍රස්වාස් ඉවරලා ආස්වාසයට යනකොට මොනවාවත් තේරෙන්නේ නැති කියලා කරා යනවනේ. ඒ වගේම ආස්වාදයට ප්‍රසවාසයට මාරු වෙනකොට තේරෙන්නේ නැති හන්දියක් කරා යනවා. ඒ වගේ තමයි සැපේ ඉඳලා දුකට දුකේ ඉඳලා සැපට මාරු වීම අපි අපේක්ෂා කරේ නැති වුණාට අපි නිත්‍ය සංඥාවෙන් අපේක්ෂා නොකරම නිත්‍යතෝම අනිත්‍ය සංඥාට ලක් කරලා තියෙන්නේ අතරමැද හම්බ වෙනවා සැපත් නැති දුකත් නැති තරම්. එතකොටත් තේරෙන පටන් ගන්න මේ සැප කියලා කියන කෙලවරත් දුක කියන කෙලවරත් මැද තියෙන අතුරු දැප දුක නැත්නම් තොරලෝසු බට්ටෙක් කාගේ. එකම බට්ට තමයි මේ ආහාර බැට කරන්නේ. අපි කියන මේ පැත්තට ගියාම වම් කෙලවර කියලා, මේ කියන දකුණු කෙලවර කියලා. නමුත් බට්ට හැම වෙලාවෙම දකුණු ඉඳලා වමට යනවා. වයින් නැති වුණොත් කොහෙද බට්ට හිටින්නේ? දකුණු කෙලවර හිටින්නත් බෑ. යාට වම් කෙලවර හිටින්න. එයා මැද තමයි හිටින්නේ. මැද කියන්නේ සැපත් නැති දුකත් නැති තත්ත්වය. මේ ඔක්කොම තවමත් වෙන් කර කර දකින්නේ ආධුනික යෝගාවචරය. භාවනාව කිට් කියලා බලනකොට පේනවා මේ සැප කියන්නේ වේදනාවක් දුක කියන්නේ වේදනාවක් අදුක්කම සුඛ කියන්නේ වේදනාවක් ඒ විඳීමේ ශක්තියක් මේකේ තියෙනවා. ඒක රූපාකාරයක් නෙවෙයි. ඒ හිතට දැනෙන විඳවන ගතිය. ඒක නිතර වෙනස් වෙන්නේ නැත්තම් ඒ විඳවිල්ල අපිට මුලිච්ච වෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ නැහැ. නිසා මේ විඳවිල්ල හැම වෙලාවෙම අරගෙන මේකට මාරු කර කර මාරු වෙවි තමයි තියෙන්නේ. නිසා කවදාකවත් සැපට විතරක් මේ ලෝකේ ඉන්න බෑ. දුකට විතරක් මේ ලෝකේ ඉන්න බෑ. සැප දුක දෙක අතර පටලැවිලා තියෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා ඉස්සෙල්ලා මේ දුක් වේදනා, මේ ශප වේදනා, මේ අදුක්කම සුඛ වේදනා, මේක ආමිෂ වේදනා, මේක නිර්ආමිෂ වේදනා වශයෙන් පෞද්ගලික වශයෙන් හඳුනාගත්තට වේදනා චෛතසික වශයෙන් විඳීම් ශේෂ්ත්‍රයේ වශයෙන් අපි ඉන්නේ වේදනා සාගරයක පතුලේ. හැම සතෙක්ම ඉන්නේ විශාල වේදනා සාගරයක පතුලේ. එක්කෙක් කුටුවක්වත් ගැලවුමක් නැහැ. අපි හිතනවා දොස්තර මහත්තුරු ඉන්නේ හරි සැපක ලෙඩා ඉන්නේ දුකක කියලා. අහලා බලන දොස්තරත් ඉන්නේ එකම දුකේ, විලටත් ඉන්නේ එකම දුකේ. අම්මලා තාත්තා ඉන්නේ සැපක කියලා දරුවෝ හිතනවා. දරුවෝ ඉන්නේ සැපක කියලා අම්මලා තාත්තා හිතනවා. දෙගොල්ලම එකම කක්කවලේ තමයි ඉන්නේ. මේකේ දෙන්නෙකුට මේ සැප දුකේ වෙනසක් නැහැ. ඒ නිසා අපි කවදා හරි මේ සැප දුක අදුක්කම සුඛ වශයෙන් තියෙන මේ වේදනාවේ විඳීම් ස්වරූපය ගත්තොත් ජීවිතේ හැම චිත්තක්ෂණයක්ම විඳවිලක්. මේ ලෝකේ මතුවෙන තාක් මතුවෙන දුක්. මේක විඳවීමක් තියෙන මේක නිසා අපි කියනවා කැම්බිරිල්ලක් මේක. මේක වදයක්. මේක දඟගයක්. මේක gediyak. මේක උලක්. මේක මාරාමිෂයක්. ඉතින් ඒක දිහා බැලුවොත් අපිට පේනවා ඔක්කොමලා ඉන්නේ එකම තැන නම් ඔකන කනගාටු වෙන දෙයක් නෑ මේ මනුස්ස ලෝකේ ඇඟිල්ලක් ගන්න තරම්වත් තැනක් සැපයි කියලා නෑ. එදාට තේරෙනවා මේ දුක් වලට අඬණ්ඩයි සැප වලට පාටි දාණ්ඩයි හදන්නේ අපි කොච්චරක් මේ වෙනස් වෙන සුළු දේ නිත්‍ය කරගන්න හදනවා. නිසා විඳීම් චෛතසිකය නැත්නම් විඳීම් කියන දේ අල්ලන්න පටන් අරගත්තොත් සියලු සත්වයෝ තිරිසන්නොයි මිනිස්සුයොයි ඔක්කොම ඉන්නේ එක තැනක. ඒ උනට අපි අල්ලපගෙදර මනුස්සයට ඊර්ෂ්‍යා කරනවා. මේ මනුස්සයා සැපේ ඉන්නේ ඇති කියලා. ඒ මනුස්සයා දන්නවා මේ මනුස්සයා මේ පැත්තේ ගෙදර මනුස්සයට ඊර්ෂ්‍යා කරනවා. උන් සැපේ ඉන්නවා කියලා එක් එක්කත් නැහැ. ඕන තැනක ඇවිදලා බලන්න කවුරු හරි ওই සැපේ ඉන්නේ කා අම්මෝ බොරුව කරන්නේ. තණ්ණී මවාපෑමක් කරන්නේ. දුක තියෙන නිසා අපි පොහොසත් වෙලා ඉපදුනත් දුප්පත් වෙලා ඉපදුනත් කොයි තැන හිටියත් එක විඳවීම් ශේෂ්ත්‍රයේ කියන්නේ විඳවනවා කියලා අපිට සිංහලෙන් කියන්නේ. මේක දිහා බලනකොට අපිට එකිනෙකාට ඊර්ෂ්‍යා කරන දෙයක් නෑ හැම වෙලාවෙම ඉන්නේ. ඉතින් ඕකට සතුටු උනායි කියලා උඩ දාන්නයි කනගාටුන කියලා පශ්චාත්තාප වෙන්නයි වෙන්නේ. අර සතුට බදාගෙන තියාගන්න හදනවා. අර දුක නදකින් කියන්නේ. නමුත් ජීවත් එහෙම මේ වගේ තියෙන වෙනස් වෙන ස්වරූපේ දිහා බලලා රූප ධර්ම ගොජ දානවා වගේම වේදනාව වෙච්චිනේ නිතරම විඳවනවා. මේ විඳවීම නිසා උගාවක් ගැඹුරට ගියොත් තේරෙයි ඒ හැම විඳවීමක් කරාම තමයි මැරිලා නැති බවට මොළයට පණිවිඩයක් යනවා. විඳ වෙන හැම චිත්තක්ෂණයකම මට නිින්ද ගිල්ල නැති බවට මොළයට පණිවිඩයක් යනවා. විඳවන හැම චිත්තක්ෂණයකම මට කලන්ත ඇතිලා නැති බවට මොළයට පණිවිඩයක් යනවා. ඒ නිසා මේ හැම වේදනා චෛතසිකේම සැප වේවා දුක වේවා අදුක්කම සුඛ වේවා මම දැන් මෙතන ඉන්නවා කියන එකට මම මැරිලා නැහැ මට ක්ලාන්ත වෙලා නැහැ මන් නිදිමත වෙලා නැහැ අර රූපාකාරය බලනකොට ඔය තුන මැරිච්ච නැති බව ළඩ වෙලා නැති බව කලාන්ත වෙලා නැති බව සීන නැති වෙලා නැති බව නිින්ද ගිල නැති බව දැනෙනා වගේම තමන් වේදනාව පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා නම් එහෙම වේදනාව කීම මේ ශරීරය සහ මොළය අතර ස්නායු සම්බන්ධයක් පවත්නවා. මේව නැති වුණොත් මැරෙනවා. මේව නැති වුණොත් ක්ලාන්ත වෙනවා. මේව නැති වුණොත් සීරි වැටුණයි කියලා කියනවා. බලන්න ඉන්න ගියාම මේක අසුචි වලක දඟලන අසුචි පණුව ටිකක් වගේ කිසිම පිරිසිදුවක්වත් කිසිම හැපක්වත් නැත්තේ නෑ. අනුරිත්තක් ආවි නටන එක හැමදාම වේදනාවක් තියෙන්නේ ඉතින් ඒකවල සතුටක් ඇති වෙනවා මේ ඔක්කොමලා මේ වේදනාව ප්‍රතික්ෂේප කරන්න හදනවා මේක ලැජ්ජ වෙන්න හදනවා යෝගාවචරය විතර වේදනාව ශප වශයෙන් දුක් වශයෙන් අදුක්කම සුඛ වශයෙන් ආමිෂ වශයෙන් නිර්ආමිෂ වශයෙන් දැකෝ මුළු තොගේම එකම විඳවිල්ලක් ඒ දහන්තරි පුරාවට තියෙන මේකයි කියලා දැනගත්තට පස්සේ අරයා වැඩියෙන් විඳවනවා මම අඩුවෙන් විඳනවා උට හෝනියම් කරන්න ඕන උට වස්කවි කියන්න ඕන උට එන ගහන්න ඕන කියලා කියන්න දැන් එන ගහලා තියෙන්නේ දැනටමත් වස් වැඩිලා තියෙන්නේ එක එක්කත් නෑ මේ සංසාරේ ඉන්න එහෙම තැප විඳින එකේ අපි මේ හිතනවා මේ රාග හරි දෝෂයකට එහෙම නැත්නම් කවුරු හරි කරපු වැරද්දකට මේ වංජවන්නේ කියලා ඔක්කොමලා විඳවන්නේ එක විදිහට නම් අපිට එක්කිනොට කීජයක් කරන්න දෙයක් ඒ නිසා වේදනා චෛසිකයේ පෞද්ගලික ලක්ෂණ හඳුනා ගැනීම සමහර විටක මිහිර වෙන්න පුළුවන්. ඉස්සල්ලාමතාට අදුක්කම සුඛ වේදනාව දකිනකොට ඉස්සල්ලාමතාට සැප දුක ගෙවිලා සැප එනවා දකිනකොට සැපක් තියෙනවා අලුත්කමක් තියෙනවා. නමුත් මේ හැම චෛතසිකයේම වේදනා චෛසික පුරා ආවර්තින විඳවිල්ල. ඒ විඳවිල්ල දැක්කට පස්සේ ඉතින් භාවනා කරලා ලැබිච්ච දෙයක් නෑ. ලැබුණේ මොකද්ද? අපි ඉස්සල්ලා නම් ඔය විවිධ විනෝදාන් සාරහා එක්ක බීලා එහෙම නැත්නම් බුදියන් ඉඳලා මේ දුක මග අරිනවා. අපි කිසි වේදනා නාශක පාවිච්චි කරනවා විවිධ ක්‍රමවලින් වේදනා මගහරන බුද්ධ ඥානද කියනවා එකක්වත් මග ඇරියාට බෑවකට ගුණ දීපු දවසේ දරන්න පුළුවන් ওই වේදනාව දරන්න පුළුවන් ඒ නිසා එතකොට ඒකේ නා පෞද්ගලිකල වශයෙන් සැප වේදනා දුක් වේදනාත් අඳුනනවා අදුක්කම සුඛ වේදනාත් අඳුනනවා ආමිෂ වේදනා, නිර්ආමිෂ වේදනා දන්නවා හැබැයි එකක්වත් සප පිණිස හිටින්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වේදනා සංවිතී කියන සැප වේදනාවට ආර්ය විවහාර කියන්නේ දුකක් කියලා. අදුක් දුක් වේදනාවට කියන්නේ උලක් කියලා. අදුක්කම සුඛ වේදනාන කියන්නේ නොදැනීමක් කියලා. මේ තුනීම ගන්න දෙයක් නැහැ. සැප වේදනා කියන්නේ දුකක්, දුක වේදනා කියන උලක් අදුක්කම සුඛ වේදනා කියලා කියන්නේ නොදැනීමක්. ඒ නිසා මේක දැනගන්න දැනගන්න අන්‍ය අවිකෝ බුදුහාමරන්ට බයිනවා. මේ බුදුහාමර මුළු ශාසනයම උගන්වන්නේ මේ ජීවිතේ පුරාම දුකයි කියන එක. අනික්කේ වගේ ජීවනනේ නැත්තල් දවසේ ටිකක් පාටියක් දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ නේද? දෙයයන් ජීවිතය දවසේනේ අපේ බුදුහාමර ඉපදුනෙත් එක දවසේ බුදුනෙත් එක දවසේ පින්නම් පැවෙත් එක දවසේ සහ වෙසක් දවසට පාටියක් දැම්මොත් කණෙක් කහේ බුදුහාමුදුරු පිරිනම් පාපන් දාලා පාටියක් දැම්මේ කියලා. අපිට පාටි දාන්න බෑ. අපිට කනගාටු වෙන්නත් බෑ මොකද එදා තමයි සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ. එදා තමයි බුදු සිද්ධාර්ථ බුදු වුනේ. අපිට සතුට වෙන්න බෑ කනගාටු වෙන්න බෑ බුදුහාමර ටොක්කක් කනගෙනම තමයි ඉපදිලා තියෙන්නේ. ටොක්කක් කනගෙනමයි බුදු වෙලා තියෙන්නේ. ටොක්කක් කනගෙනමයි පිරුණම් පාලා තියෙන්නේ. අපිට වෙලා තියෙන්නේ මොනක්ක මේ පාටියක් දාන තැනක් නැති ගම් බෞද්ධයාට. ඒ නිසා බෞද්ධ බෝධි පූජා තියෙනවා. වටේට බෝධි වටේ ඇවිද ඇවිද මොනවා හරි කියලා අනික් කට්ටිය කරන නාටකම් කරනවා මේකේ සැප හොයන්නේ. මේ එකම චෛතසිකයකවත් වේදනාව. වේදනාව කියන විඳවින් චෛතසික මොකක්ද? එතකොට රූපාකාරයයි මේ නාමාකාරයයි දෙකේම එක යායට යන කෙනහිල්ලක්. ඉද්දිල්ලක් වදයක් කරදරයක් මිස මෙන්න මේක ගන්න දෙයක් නෑ නමුත් සාරවත්චනanse මෙහෙම කියනවා. මහණෙනි ඔය කියන දුක නම් දුකක් තමයි. මම නෑ කියන්නේ. නමුත් මහණෙනි මේක පරමාර්ථ දුකක්. ඔබට විතරක් කාමී ගන්න නෙවෙයි සදාතනික හති කොන ගෑවිච්ච එකක් කියලා දන්න එක විතර සපක් නම් මුළු ජීවිතේම නෑ කියන්නේ. දුක දුකක් බව සතුටින් පිළිගන්නවා විතර සපක් නෑ ඒක කරාණ කරන්නේ බුද්ධ පුත්‍රයෙකුට විතරයි. අනිත් ඔක්කොමල කරන්නේ එකට බාම් ගන්නවා විස මේ වේදනානාශක අයින් කරනවා নানা ප්‍රකාර තොලි බලින තොලි නට තොවිල් නටනවා බලිනා ඉනවා নানা ප්‍රකාර දේවල් කරනවා ඒක කරන්න එපයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ මේක කෙරුවට අයින් කරන්න බෑ මේ වතුර දෙකට කැපුවට ආය ආහ වෙනවා මුළු සංකාර පුරාර්ධනේ පෙත්ත කබල දුක මොනම තැනකවත් නෑ මේක තේරුම් ගත්තට පස්සේ අපිට ඊර්ෂ්‍යා කරන්න දෙයක් නෑ එතකොට රූපාකාරය බැලුවත් වේදනාකාරය බැලුවත් පොදු ලක්ෂණයක් තියෙනවා ඒක නිතරම ගොජ දාන. ඒක අනිත්‍යයි. ඒක විනාශ වෙන සුළුයි. අනිත් කීදියා බලනකොට වෙහෙසක්. කිසිසේත්ම නම්බුවක් නැහැ. මොනම දෙයකවත් නම්බුවක් නැහැ. පටන් ගන්නකොට පොඩි කාරණා කරන වැටෙනකොට සතුටක් තියෙනවා. අන්තිමට මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි. මේක මම නෙවෙයි කියලා. ඒක අනාත්ම ස්වරූපයෙන් බැහැර කරාට පස්සේ අපි මෙතෙක් කල එනේන වේදනාව මගේ කියා ගන්නවනේ. එන්නේන අල්ලපු ගෙදර වේදනාවත් මගේ කියා ගන්නවනේ. දරුවගේ වේදනාවත් මගේ කියා ගන්නවා. අම්මගේ වේදනාවත් මගේ කියා ගන්නවා. ඔක්කොම මල්ලේ දාගත්තට පස්සේ ලබ්බේ තොවිලි වාගේ ඉද මදි හිතේ එද විඳවන්න. බුදුසසුන කියනවා කාටවත් කාගවත් වේදනාවක් නැති කරන්න බෑ. උඹ උඹේ ටික බලාගනින් බලාගත්තට පස්සේ කොට තේරෙයි. මේක හේතුපටි හේතු පළ පිළිවෙලකට යන්නේක කොච්චර තටමැව්වත් මේ හැමෙන් එහා තියෙන කිසි කෙනෙකුට වේදනාවක් නැති කරන්න පුළුවන් කමක් නැහැ. අපි ඉන්නෝ හරියට මේ බෝධි පූජා කරන, ලෙඩසුව කරන, নানা ක්‍රමවලට උදව් උපදව් කරන්න හදන එක එක ඒජන්තලා. අන්න ඒ ඒජන්තලාගේ පොඩ්ඩක් ගෙවල් වලට කියලා බලන්න ලෝකෙට පරකාසේ තිබ්බට ගෙදෙට්ට මරගාන. බටහිර වෛද්‍ය විද්‍යාවේ ඔය මානසික රෝග තියෙනකොට ඒගොල්ලෝ මේ උපදේශන සේවාවල් කරනවා. උපදේශය කියන්නේ එයාට කතා කරලා විස්තර කියලා මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි මෙහෙමයි. අන්තිමට එයාත් තව උපදේශන සේවාවට ගිහිල්ලා ගෙදර යන්නේ නැත්නම් එයාගේ තොටුනක් වෙනවා. ඕනම තැනක බලන්න උපදේශන සේවාවල් කරන මිනිස්සේ කාවව ගෙදර යන්නේ ඉස්සලා තමනුත් ගිහිල්ලා බොක්ක හොදන තමයි ගෙදර යන්නේ. මේක කාටවත් අයින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. බාර ගන්න බැරිකම තියෙනවා. ඒක බාර ගන්න වෙනව 60 බැන්නට පස්සේ ඇස් පේන්නේ නැහැ. කන් ඇහෙන්නේ නැහැ. වම තියෙන කොට දකුණට යන්නේ අන්න ඒසගොන්න චක්කුණු පංචස්කන්ධය හරි ශෞත්‍ය කියාගෙන ඉන්න 60 වෙනකම් පෙන්කෙලි පුළු පුළුවන් ඇත්තෝ කරනවා මේ කොයි සෙල්ලම කෙරුවත් ඒ නව දොරෙන් කාරළු වැගිරෙන මේ ශරීරේ අසුචි පිළිච්ච කලයක අර සියුන් සිතුරු හරා අසුචි මොහොදු වෙන්න වගේ දුක වාහිනව කොයි වෙලාවෙ මේක බාරගත්තයි කියලා කිසිසේත්ම ප්‍රශ්නයක් නැහැ ඒ නිසා අපි දවසින් දවස ටික ටික මේ එනේන දුක් හරහත් ආනපන කෙරුවොත් දුක් එද්දි මම දැන් මෙතන බැලුවොත් දුක හරහත් සතිය පිටවන්න ගත්තොත් ওই දුක ඔය තරම්ම බරපතල තාපයක් නෙවෙයි. පොඩි පොඩි දුක් කරා ආනපන කරන්න පුළුවන්. පොඩි පොඩි දුක් තියෙද්දිත් මම දැන් මෙතන ඉන්නවා කියලා අල්ලන්න පුළුවන්. පරිපූර්ණ දුක්තියේදීත් මේක සැප වේදනා මේක දුක වේදනා මේක අදුක්කම සුඛ වේදනා මේක ආමිෂ මේක නිරාමිෂ කියලා අනුන්ගේ එකක් වගේ තොර තොර බලන්න බලන්න බලන්න අපි දුකට පුරුදු වෙන ගතියක් එනවා. මේ සිංහලයේ තියෙන ලස්සනම වචන තමයි පැමිණි දුක් පැනිරාර. කොහෙන් ආවෙකද්ද මන්ද බුද්ධ වචනයක් නෙවෙයි මේ. තමන්ගට පැමිණිච්ච දුක පැනිරාහයි මොකද ඒක හේතු ධර්ම කියවිලා තුනක මකණ්ඩ හදනවයි කියලා කියන්නේ වතුරේ චිතගති අයින් කරන්න හදනවා. ඉන්නේ උෂ්ණ අයින් කරන්න හදනවා වගේ. අයින් කරන්න බෑ වතුර කියන්නේ තෙතගතිය. ජීවිත කියන්නේ දුක. ඉතින් මේක අයින් කරපු කෙනෙක් ඉන්නවනම් අත උසලා කියන්න ඉන්නවා කියලා පෙන්නන කටින පත්තර ඉන්නවා හැයෙන ගන්න. ටෙලිවිෂන් එකේ තියෙනවා රේඩියෝ එකේ තියෙනවා උන්ගේ ගෙවල් වලට ගෙලවන්න මර්ගාතේ ගෙවල් වල. ලෝකෙට පරකාශ. මේ වාගේම කතාවක් සර්වචාන්සේ කතා කරනවා. මේ කය පිළිබඳව හඳුනාගෙන නාම ධර්ම වශයෙන් වේදනා පිළිබඳ බලනකොට වේදනා જાති තියෙනවා පෞද්ගලික වශයෙන් සැප දුක අදුක්කම සුඛ ආමිෂ වේදනා නිර්ආමිෂ වේදනා අවේදිත සුඛ ආදී වශයෙන් මේ පොදු ලක්ෂණක් තියෙනවා මොකන්ද පොදු ලක්ෂණ වෙනස් වෙන සුලක් ඒ වෙනස් වීම දිහා බලනකොට දුකයි හැබැයි මේක දුක වෙන්නේ මේ වේදනා මගේ කියාගත්තොත් තමයි මම කියාගත්තොත් තමයි මගේ ආත්මය කරගත්තොත්. කෙලස් කියන්නේ මාර බලවේගය කියන්නේ මේ කොහෙදෝ යන වේදනාවක් අරගෙන ඒක දරුවගේ වේදනාවක් අම්මගේ වේදනාවක් කරන මේක මම කියාගත්තට පස්සේ මොන නාතවත් කොහොදන්න බෑ. අනිතික මේ වේදනාවට අඩුවැඩියක් වෙන්නේ නැහැ තව කවුරුත් දාගත්තා කියන්නේ. ඒක නිසා මේ වේදනාව මම නෙවෙයි මගේ නෙවෙයි වාස්මේ නෙවෙයි කියලා පුංචි පුංචි වේදනා තීතිත්ව පැත්තකලා ගන්න බණ කරන්න ගත්තොත් සතිය පිටවන්න ගත්තොත් මම දැන් මෙතන ගත්තොත් එන්න එන්න තමයි තේරෙන්නේ දැරීමේ ශක්තිය වෙන්නේ. මේ වාගේම ලක්ෂණයක් බුදුහාමර පෙන්නවා අද ධර්ම දේමාංශුකාට බඳු කරගත්ත මේ පළවෙනි පාඩේ ගත්තොත් නාකි කාඩ් වාසි බුදුදහස කියනවා ඔබ රූප ගැන බලපං, කය ගැන බලපං. එතකොටත් ඔගේ තියෙන පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ. ඊට වේදනා ශරීරයේ දිහා බලපං වේදනා කය ඒකෙත් තියෙනවා සැප දුක් අදුක්කම සුඛ ආමච නිරාමින බට ඊට පස්සේ මේ මේ හරහා මේ නාමස්කන්ධය හරහා ඉතල රූප බල නාමයට අරසු බල චිත්තානුපසනාවට යන හිතේ තියෙන හොල්මන් ටික ඔක්කොම දුහන කොටු කළ ප්‍රස්තාර කරලා පෙන්නනවා සරාග හිත සහ විතරාග හිත කියලා දෙකක් තියෙනවා වගේ වතෙක ආසාවෙන් පෙළෙන හිතක් කෑදරකමෙන් පෙළෙන හිත. රාගෙන් තෙත් වෙච්ච හිත තියෙනවා. වරක තියෙනවා එහෙම නැති හිතක්. මෙන්න මේ දෙක පෞද්ගලික රසයෙන් අඳුරගනි. මෙන්න මේ වෙලාවේ මට තියෙන කැමට ආසාව. රූප බලන්න ආසාව. ගන්ධ බලන්න රස බලන්න ආසාව. සද්ද අහන්න ආසාව. එහෙම තමයි ස්පර්ශයට ආසාව. ඉතින් මේ හිතක් තියෙනවා නම් හිතේ සරාග හිත කියන එක මොහොතේ තියෙන වතුර රැළ රැළ ගන්නවා වගේ. ඔබට පුළුවන් නම් මෙන්න මේ වෙලාවේ මගේ හිතේ තියෙන රාගයක් කියලා අන්න එයාට විතරක් මගේ හිතේ දැන් රාගේ නැහැ කියලා විතරාගිත අඳුරන්න පුළුවන්. යම් කිසිම අපිට රාගේනකොට කලබල වෙනවා නම් බය වෙනවා නම් මේක පාපයක් කියලා හිතනවා නම් දුරුවන් කරන්න හදනවා නම් මෙතන කවදාකවත් රාගහිත විතරාගිතින් වෙන් කරන්න බෑ. ඒ නිසා අපි ආස්වාසේ ප්‍රසවාසේ වෙන් කළා වගේ රාග හිතෙනකොට අඳුර ගන්න පුළුවන්. දැන් මේ තියෙන අසවල් දෙයට ආසාව, කෑදරකම, ලොල් ගතිය මේක සරාග හිත. නමුත් මේක හැමදාම ඉන්න බෑ. කල්දාක සරාග හිතේ දිගට ඉන්න බෑ. ඒක විතරාග හිතට වැටෙනවා. ඒතකොට සරාග හිත විතරාග හිතෙන් දෙක වෙන් කරගන්නේ ආධුනික වෙලාවේ පෞද්ගලික ලක්ෂණ බලනවා. එතකොට එයාට හම් වෙනවා සදෝස හිත වීත දෝස හිත. උත්තටම කඤ්ඤම් මරඤ්ඤම් කියන්නේ නේ ද්වේෂ හිතේන. එයා දන්නවා ඒක ආපුවාම ආවේශ වෙනවා, කේන්ති යනවා, පශ්චාත්තාප වෙනවා බුදුරජාණන්සේ කියනවා. මේ ආවේග වැත්තකට දාන්න පශ්චාත්තාප වැත්තට මේ තරහ ආපුවිත තරහිත නුරුස්නාහිත නුරුස්නාහිත වශයෙන් දැක්කොත් හැම වෙලාවෙම නුරුස්නා ගතිය නැහැ. එතකොට යාර නුරුස්නා නැති හිත එතකොට අපි ඒකට කියනවා වීත දෝෂී කියලා. කඩේ විගණන දෙන දෝෂී නෙවෙයි වීත දෝෂ කියලා කියන්නේ දෝෂ නැහැ. දෝෂ හඳුනගත්ත එකට දීත දෝෂ හමුයි. ඊළඟ සමෝහ හිත තියෙනවා මේ බණ කිව්වොත් මට තේරෙන්නේ නැහැ කියලා. මට නිදිමතයි. මට මේක තේරෙන්නේ නැහැ කියලා මෝහේනවා. නිදිමතේ. සමහරලාට සමහර කරුණු හොඳට කැඳේ ගලපෙන වගේ තේරෙනවා. ඉතින් මේක කාගවත් පුද්ගලික දෝෂයක් නෙවෙයි හැම කෙනාගේම හිතේ හැදෙන. ආ තේරෙන වෙලාවට කරන මේක වීත මෝහ හිත. තේරෙන්නේ නැති වෙලාවට කරන මේක සමෝහ හිත. මෝහණේ වෙච්ච හිත, පිස්සු වැඩිච්ච හිත, කීව දෙය යන්නේ කොයිද අපෝ මල්ලේ පොල් කියන හිත. මේ මේ දෙකම ආස්වාද ප්‍රසවාස වගේ දැනගන්න. ඉතින් එතකොට සදාචාර ප්‍රශ්නයක් එනවා. මේ සදෝත හිතයි, සරාග හිතයි, සමෝ හිතයි ආපු වෙලාවේදී ඒක දිහා බලන එක පවක් නෙවෙයිද කියලා. ද්වේෂක් හිතේ ආපු වෙලාවේදී ඒක දිහා ද්වේෂ හිතක් කියලා බලන එක සදාචාර සම්පන්න නැහැ නේද? අපිට ඕනේ ඉක්මනට ඒක නැති කරන්න නේද? රාගයක් ආව වෙලාවදී ඒක රාගයත් එක්ක කියලා බලන එක සෞත්තු වැඩක්. ඉක්මනට අයින් කරන්න නේද ඕන කරන්නේ. දැන් මෝහයක් ආවට පස්සේ මෝහය ගැන බලනකොට වෙලී මෝහය අයින් කරන්න නේද ඕන කියන එක මේ සදාචාරවාදීන් විසින් හදාගත්ත දෙයක්. ආධුනිකයත් ඇත්තට එහෙම කරන්න වෙනවා. ඔව් කවදා හරි තේරුම් ගන්න නම් චිත්තානුපස්සනාව කියන එක මේ රාගේ තියෙන හිත ආශාව තියෙන මේ ආශාව නැති. මේ නුරුස්නා ගතිය දොයේ තරහය නේද මේ නැති එක. මේ මොහොය නිදිමත නොතේරෙන ගතිය අන්දවන්ද අංජබජල් කියලා වචනයක් තියෙනවා දැන්. ඒක ඔළුව ක්‍රේල් වෙලයි කියලා වචනයක් තියෙනවා. කොල්ල හදාගෙන තියෙනවා. ඕක තමයි මොහිත කියන්නේ. ඒ මොළො මොලේ මොලේ ක්‍රේල් වෙච්චව නැති වෙච්ච වෙලාවක මොහේ නැහැ. අංජබජල් නැහැ. අන්‍ය විහිිත නැහැ. අන්‍ය විහිිත බුදුආමරක වචනේ කොල්ල හදාගෙන තියෙන දන අංජබජල් වෙලයි කියලා. එයා කියන දේ මොනවද දන්නේ නැහැ. වයර් මාරු වෙලා. ටියුබ් ලයිට් කියලා කියනවා. ටිකක් වෙලා යනවා ලයිට් එකපත් වෙන්නේ. දාපු ගමන්පත් වෙන්නේ නැහැ. එහෙම එකක් කොක්කෝගෙන තියෙනවා. absent minded professorsලා තියෙනවා. අපි දන්නේ ප්‍රොෆෙසර් වුණාට පස්සේ හරියටම වැඩ කරන්නේ නැහැ. දැන් එන වයර් මාරුලා තියෙන ප්‍රොෆෙසර්ස්ලා. මේක දැනගත්තයි කියන එකේ දෝෂයක් බුදුහාමුදුරුවෝ දකින්නේ නැහැ. මෙන්න මේකයි බුදුරජාණන් ඉස්සලාම ආශ්‍රව ප්‍රසවාස වෙනස බලන්න කියන්නේ. මේකටයි බුදුහාන පුරුදු වෙන්න මේ වම මේ දකුණ කියලා බලන්න කියන්නේ. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට සද්දෝස හිත දැක්කයි කියලා හිතමු. මට මේ සින්දුවක් ඇහෙනවා ආසාවක් පහළ වුණා. නැත්නම් පල්ලෙහා වෙනකොට සුවඳක් ඇවිල්ලා ආසාවක් පහළ වෙනවා. ඉතින් දන්නවා දැන් මේ රස ආසාවක්, රස තෘෂ්ණාවක්, ශබ්ද තෘෂ්ණාවක්, ගන්ධ තෘෂ්ණාවක් මේ වගේ නෝ. අන්නේ ඒක තියෙද්දි තාන බඩ බලන්න පුළුවන්. ඒක තියෙද්දි දන්නවනේ මේ වර්තමානයේ මගේ හිතේ තියෙන රාගේ මම දැන් මෙතන කියලා අන්න මිනිහා වේදනා චිත්තානපසනාවේ තව පීවරක් තිබ්බා. ඉස්සරෝගේ දාපු ගමන් කරප්පන් හැදිලා දුවන් හදලා මේක නැති කරන්න හදන වෙනුවට රාගේ තියෙනවා. රූප වශයෙන්, ඡන්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, පහත් වශයෙන් රාගයක් තියෙනවා. මේ රාගය හොල්මන් කරද්දී මට මම දැන් මෙතන ඉන්නවා කියන දැනගන්න බැරිද? මට මේ වෙලාවේ ඇතින හුස්ම ඇතුළේ නොපිටන දැනගන්න බැරිද? නැත්නම් මගේ ඉන්නේ ඉරියව්ව ගැන දැනගන්න බැරිද කියලා බැලුවොත් මුලදී නම් අපි කියනවා එකවරකට එකයි දැනගන්න පුළුවන් කියලා. නමුත් මේ වීදුරක් කරහා අපිට බලනකොට වීදුරත් බලන ගමන් එහා පැත්තේ ඉන්න දර්ශනය බලනවා වගේ. මේ කෙලින් බලනනේ වීදුර හරහා බලනවා දානවා වගේ. රාග හිතවිල්ල හරහා ආස්වාද ප්‍රසවාසය දකින්න පුළුවන්. රාග හිතවිල්ල තියෙද්දි මම දැන් මෙතන අත්දකින්න පුළුවන්. රාග හිතවිල්ල තියෙද්දි සතිමත් වෙන්න පුළුවන්. ඒක සෑහෙන පැටලිලා තියෙනවා අටුවා යුගයේදී කියලා තියෙනවා සතිචෛතසිකයේ සෝබනමයි රාග හිත තියෙද්දි සතිය තියෙන්න බෑ කියලා. අභිධර්මයක් කියනවා. නමුත් එහෙමනම් කොහොමද රාගයට රාගයට කියලා දැනගන්නේ? එනිසා ඒව මේ බුදු ඉඳලා පීනන්න හදන දඟලන කට්ටියක වැඩක් කියලා මට නම් හිතෙන්නේ. බහැලා උත්තර දෙන්න බලන්න රාගහිත තීති රාගහිත තියෙන බව දැනගෙන ඒක පදම් වුණාට පස්සේ පටල වුණාට පස්සේ ඒකත් එක්ක හාද වුණාට පස්සේ ඒ තීති ආනපානේ බලන්න පුළුවන් නම් ඊයක්ෂයව කොළඹින්න ත්‍රිවිල් කාර්යය වගේ පාර එනකම් මේ ඉන්නොන කකුල් දෙක දිගට හිටියොත් මැදින් හරි දාගත්තා ගියා හැප්පුණාට පස්සේ ටටා කිව්වා ගියා ඌ ඔය නඩු කියන්නේ නැහැ පාර බල බල ඉන්න ඉඩ හම්බෙච්ච ගමන් දාගත්ත ගියා. අපි එම නෙවෙයි අපි තනින් මුළු පාරම ඇරෙන්න ඕනේ අපි එනකන් කිසිම කෙනෙක් පාරේ ඉන්න බෑ කියලා අපිට කොළ බෑන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා චේතනා චිත්තානුපසනාවට ගියාට පස්සේ සදෝෂ හිත වීත දෝෂ. සමෝහ හිත වීත මෝහ හිත. සරාග හිත වීත රාග හිත තියෙද්දී මේ ටික වෙන් කරලා හඳුන ගන්න විතරක් නෙවෙයි. මේ දේ මේ තුන මේ බලු තුනම තියේදී ආස්වාස් ප්‍රසවාසය පවත් ගන්න පුළුවන් නම් සතිය පවත් ගන්න පුළුවන් නම් මම දැන් මෙතන කියන පවත් ගන්න පුළුවන් නම් යෝගාචරය තවත් මලක් මල් මාලට අමුණ ගත්ත වෙනවා. සති නූල කඩා ගන්නෑ. ඒකට රෝග රාග හිතක් අමුණ ගන්නවා. විතරාග හිතක් අමුණ ගන්නවා. සදෝෂ හිතක් අමුණ ගන්නවා. විත දෝෂ හිතක් අමුණ ගන්නවා. විත මොහ මොහිතක් අමුණ ගන්නවා. විත මොහිතක් අමුණ ගත්තාම අර මල් මාට හරිය ලස්සනක් එනවා. මොකද මේ තරආග සමෝහේ හරි වර්ණවත්. ඔය නිකන් කැලෑමල් නෙමෙයි. ඒකක් ඔය මල් මාට ආවොත් හරි ලස්සනයි. ඒකේ සුවඳ ගන්ධ රස තියෙනවා ඒකනේ රාගය හැබැයි හරහා සතිය තියෙනවා මේක හරි අමාරුයි සදාචාරවාදී වාදීන්ට මේක හිතාගන්න නමුත් මේ සති කියවන්න සතිපට්ඨාන සූත්‍රයේ විවේක තියෙන වෙලාවක චිත්තානුපස්සනාදී ඔය විදිහට ඒ හිත් හයක් ප්‍රධාන වශයෙන් අකුසල් හිත හයක් කුසල් හිත හයකට පාක්ෂව සඳහන් කරලා තිනවා දෙකම එකම කාශයේ දෙපැත්ත වගේ. එකක් හොඳයි එකක් නරකයි නෙවෙයි. දෙකම දැනගන්න එක හොඳයි, දන්නේ නැත්නම් හොඳ හොඳ නැහැ. එචම් මේ වෙලාවේදී වචන වශයෙන් දැනගන්නවා. භාවනා කරනකොට සමහරට හිතනකොට නම් හිතන අම්මෝ මේ දෙක එකට තියෙන්නත් බෑ මේ දෙක තියෙද්දි සතිය පවත්තන්නත් බෑ කියලා අපේ හිතනම් පස්ස ගහයි. භාවනා කරනකොට මොකීකට හරි නුරුස්නාගතිය පවතිද්දි තේරෙද්දි නුරුස්නාගනේ තේදි තරහ තියෙන කියලා මේ නුරුස්නාගතිය තියෙද්දි බැරිද මට ආශාස ප්‍රසවාස පොඩ්ඩක් බලන්න මේ නුරුස්නාගතිය තියෙද්දි මට බැරිද මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගන්න ආන්නේ වගේ එක එක එක එක කිට්ටු කරගත්තොත් ආධුනිකයයි කියලා ප්‍රශ්නයක් නෑ ඕනේ මේ ආධුනික මණ්ඩලයක එක්කෙනෙකුට දෙන්නකොට මේක කරතයි ඒක සරුවචනදී ලොකු උනන්දුවක් දෙනවා ඒ වගේ මිනිස්සුෙකුට මේ සුදුසුකම් අහන්න යන්න එපා. පුළුවන් මිනිහ ගන්න. සර්වඥාන්ස වැඩ ඉන කාලේ ඔය ජේතවනාරාමේ සවැත් නුර හිටපු අන්තිම කුෂ්ඨ රෝගියෙක්. ඌට එක මොහොතක්වත් ඉන්න බෑ හැම තැනම ඇඟ කහන ඒ නිසා ආගිරි ගන්න. ඉතින් ගමේ මිනිසු කරන්නේ නගර මිනිසු කරන්නේ මෝ හැන්දෑවේ මොනවාරි කන්න දීලා එළවනවා මොකද රෑ බුදිය ගත්තොත් වීදියේ එකෙකුටවත් බුදියන්න දෙන්නේ නැහැ. ඒ නිසා උට සුප්පබුද්ධ කියන නම දාලා තිබුණා. සුප්පබුද්ධ කුට්ටිය. කුෂ්ඨ රෝගියා. මේක අකුසල කර්මයක්. ඉන් දවසක් මීයක්ෂයා දවල් වරුවේ යනකොට සරත්පුර ඉඳලා ජේතවනාරාමයට යනකොට මිනිස්සු කට්ටියක් මෙයාගේ වාඩි වෙලා ඉන්න. මිනිහා හිතුව දන්තලක් තමයි කියලා ඇවිල්ලා පැත්තෙන් වාඩි වුණා. වාඩි වුණොත් මේ වගේ එක්කෙනෙක් කියනවා අනික කට්ටිය අහගෙන ඉන්න මොකද කියලා දාන දෙන සයිස් එකක් නැහැ. මේ කට්ටිය අහගෙන ඉන්නවා කියන උන්ව කමන්නේ ආපු එකේ අහගෙන ඉන්න බණ්ඩු මේ බුදුහාමුදුරුවෝ බණක් කියනවා. පිරිස බණ අහනවා. බුදුරජාණන්සේ බණ කියන ගමන් බැලුවා මේ එක එක්කත් නෑ ඔක්කොමලා පුදි. සුභබුදු කුට්ටි විතරක් ඇහැරලා බලන්න. දැන් වට අත පූජා කරපේකන වැඳපු එකන ඔක්කොමල පුරුද්දට කරවන කට අරගෙන බුදි. සුභබුදු කුට්ටි බණ බුදුසෙන් සුභබුදු කුට්ටි ගැලපෙනිසර බණ කිව්වට පස්සේ ඌට කල්පනා වුණාලු. බුදුහාමුදුරෝ දාන ගැන කතා කරනකොට අනේ මං වගේ හිඟන්නේ කවද දාන පාරමිතා පුරන්නේ? මට උගුබත් හම්බ වෙන්නේ නැහැ. අනවුබත් හම්බ වෙන්නේ කවද්ද මං දාන පාරමිතා පුරන්නේ? මෝ හිතාගත්තලු කවද හරි මට බත් පිටු දෙකක් හම්බුනොත් මෙච්චර දාන ආනිසංස තමයි එකක් දෙනවා. කියලා හිතාගෙන දාන ආනිසංස අනුමෝදන් වුණා. සීල ගැන මට ලොකු සන්තෝෂයක් ආවා. දැන් සුපබුද්ධ කුටි හදා සතෙක් මරන්නේ මරන්න බෑ. හොරකම් කරන දෙකුත් නැහැ හිඟන්න. කුෂ්ඨ රෝගීට කාමීත්‍යචාරේ නැහැ. කවුරුත් බදා ගන්න බෑ. උපුතු කොට කොහොමඩක්වත් නිදහස් කාමීත්‍යාචාරය. බොරු කිව්වට උට බිස්නස් නැහැ, දේශපාලනය කරන්න දෙයක් නැහැ, බොරු කියන්න ඕනක මොකුත් නැහැ. බොන්න තියා උට අරක බොන්න තියා බත්ති කන්නවත් නැහැ. නිසා පන්සිල් පද පහම රැකලා උට සතුටක් හිතුණා. ඒක කුෂ්ඨ හැදිච්චාම හරි ලීහිල් ලකින්නේ කියලා. ඌ සීලිය සමාදන් වුණා. ඊටසේ බුදුන්සේ කෙලින්ම දුන්න කමටහන. ඌ භාවනා කරගෙන යනකොට මේ පොළේ ඉඳගෙන සෝවාන් වුණා. දැන් අනික කට්ටිය ඔක්කොම එන්නම් ස්වාමීන් වහන්සේ අපිට වැඩ තියෙනවා ස්වාමීන් වහන්සේ කියලා යනකොට සුබ බුදු කුටි ඇවිල්ලා බුදුහාමරට වැඳලා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ බණ ටික නම් කලේ මුදුරුත් නැමෝවා වගේ. පාරේ අතරමඟ වෙච්ච මිනිහට අත දිගහැරලා පෙන්නවා වගේ. අන්ධකාරයේ තෙල් පහනක් ගෙනා වගේ ස්වාමීන් වහන්සේ අනේ ස්වාමීන් වහන්සේ මාව බාර ගන්න ඔබ වහන්සේගේ දිව්‍ය සිතාක් බුදුන් ධම්ම සන්න කියව කෝලෙක් විදිහට. හොඳයි බුදුන් කියයි නම් ගිහිල්ලා චූර් පාත්‍ර ගන්න වරේ කියලා යනකොට මඟදීම හරකෙක් කැනලා මැරිලා පහුවෙන්දා බඩ බොකු ඉලියට ඇවිල්ලා තියෙනවා. ආම්සෝ බින්දපාත යනකොට දැක්කම මේ ඊ ඇවිල්ලා බුදුහාමරට මේ ස්තුති කරන මිනිස්සයා අනේ හරකෙක් කරන්න මැරලා ඉතින් දිව්‍ය ලෝකේ යන්නේ නැති කියලා මිනිසුන් දෙහිතුවා සංඝයාට. පස්සේ ගිහිල්ලා කිව්වා බුදුරජාන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ වහන්සේට මතක දන්නේ ඊයට බණ කහන කොට අර මිනිස්සෙක් කලබන් ස්තුති කළා ගියේ. අනේ අපි යනකොට ඊට පාරයිනේ මැරලා ඒ වගේ මිනිස්සෙක්ගේ උප්පත්තිය කොහොම වෙන්නේ නැද්ද? ඒ සුබදායක වයා එන්නකොට හිඟන්නේක් වුණාට මහණී යනකොට එනකොට දිලිද්දෙක් යනකොට ආදලිද්දෙක්. එනකොට මෝඩෙක් මහණී යනකොට ප්‍රඥ විශේෂඥයෙක්. අව ලොකු දැනුමක් තියෙන කෙනෙක්. යනකොට සත්‍ය ආර්ය ධනෙ අරගෙන සියලු සංගෝචන ධර්ම සෝවාන් වීමේදී පැන සංගෝචන වහින් කළ සෝවාන් මාර්ග ප්‍රස්තක් වශයෙන් ගිය කියලා විශාල වර්ණාවක් කරා බුදුරජාණන් වහන්සේ. ඊමණට දැනන තුසිත විමානට ගිහිල්ලා ඒ පලාවතක නැතරම් ලොකු සුසිර විමානයකට අයිතිවාසිකමක් කියලාගෙන දැන් සිටින් බබලනවා කියන්නේ. සංඝයා කවදාකවත් ඉති නැහැ ඒගොල්ලෝ අවුරුදු ගාණක් භවනා කරනවා එක්කෙකුටවත් ගොවන්නේ නම්බුනේ. අර මේ වෙලාවේ ආපු මනුස්සයා එච්චර අවධානය මේක ඇහුවා. මුදිරණාසි මේ මේ පැවිදි වෙලා නැහැ. මෙයා දන්න මිනිහෙක් නෙවෙයි. මෙයාට කරගන්න බැරි වෙයි කියලා ධර්ම නොදී හිටියා නම් අර මනුස්සයා නිවන් දකින්නේ නැහැ. ඒ මනසට තේරුණා මේ රාග හිත, ద్వේෂ හිත, ලෝභ නැති හිත, ලෝභ සහිත හිත. හොඳට තේරෙන මනසට කෙලින් කලින් බුද්ධ ධර්ම පිළිබඳ PhD එකක් තිබිලා නැහැ. අභිධර්ම පිළිබඳ විශේෂඥ වෙලක් නැහැ. පොත්පත් කියවලක් නැහැ. මේ රාග හිත කියන එක දැනගනි. රාග නැති හිත දැනගනි ඉච්චරයි. මනුස්සය සම්පූර්ණ බුදුදහමසේ ගන්න ඕනේ ප්‍රයෝජනෙ ගත්තා. එචා උගෝදෙනෙක් හිතනවා මේ නැති දේවල්. මට මේ විනය මන් දන්නේ නැහැනේ. මම පොත් කියවලා නැහැනේ. මම මෙච්චර කල් සිල්ලා කළා නැහැනේ. ඉතින් নানা ආකාර දේවල් දන්න නිසා මේ සූත්‍රයේදී කියන්නේ මේ හිත ගැන දැනගන්න වෙන විශේෂඥ දැනුමක් ඕනේ මේ කියන වචන දැනගෙන ආසාව ඇති වෙච්ච හිත රාගහිත ආදාව නැති හිත විතරාගහිත මට එකක් සහතික කරත හැකියි මෙදින කට්ටියට හොඳට කිට්ටු කරලා කියලා දුන්නොත් මේ රාගහිත, ද්වේෂහිත, මෝහිත කියලා මේගොල්ලෝ තාඨමල ධර්මවල ඒක අල්ලයි. හැබැයි කවදාකවත් කිසිම කෙනෙකුට මේ විතරාග හිත කියන එක නම් තේරෙන්නේ නැහැ. කිසි කෙනෙක් හිතන්නේත් නැහැ මයිලඟ විතරාග හිතක් තියෙනවා. ඒක හිතන එක බුදුහාමුදුරුවෝ ගාව තියෙන එක රහතන් වහන්සේලා වදින අම්මෝ අපිට කොහෙද විතරාග හිත කියලා ඒක ලයිස්ට් එකක් තමයි. උත්‍රාගිත අඳුනගත්තොත් තේරේ දවසින් කොච්චර පුංචි විලකද රාගේ තියෙන අනික හැම වෙලාවෙම තියෙන විතරාගයි. ද්වේෂය එනේන වෙලාවෙ මේක ද්වේෂ හිතක් කියලා අල්ලලා ඒක නම් කරන්න මෙනේ කරන්න. ඒකට තේරෙන්නේ ද්වේෂ නැති හිත කොච්චර પરම්පරාවක් අපිට තියෙනවද කියලා. නිදිමත මොහේන ගති තියෙනවා. නමුත් අවදි වෙලා ඉන්න කොච්චර වෙලාවක් තියෙනවද? බුදුසසුනේ සඳහන් කළ තියෙනවා යම් කිසි කෙනෙක් මේ මට තියෙන රාගෙම මට තියෙන ද්වේෂම මට තියෙන මොහෙමයි කියලා මේ රාග ද්වේෂ මොහ සමාදම් වෙන මනස ඒකාන්ත පායට යනවා. කවුරු හරි දන්නවනම් දවස පුරා මට කොච්චර රාග නැති හිතිවිලි පහළ වෙනවද? අනේ මේ මට හම්බෙච්ච මනුස්ස ජීවිතේ මට කොච්චර ද්වේෂ නැති හිතිවිලි පහළ වෙනවද? මට කොච්චර මොහ නැති හිතිවිලි පහළ වෙනවයි කියලා දන්නවනම් ඕනම කෙනෙකුගේ රාග ද්වේෂ මොහ හිතිවිලි අල්ලගොතියන්වත් වටින්නේ නැහැ. අලෝභ අදෝ සමෝ හිතිවිලි දෙක බලන්න. කවදාකවත් අපි විතරාගේ හිතිවිල්ල ගැන හිතලත් නැහැ අපි ළඟ තියෙන බව දන්නේ නැහැ. බණ අහනකොට හිත පහදින්නේ කෙනෙකුට මේ ටික වැටෙනවනම් අනේ අපි දවස පුරාවට කෙලසිච්ච හිත ගැන කල්පනා කරලා නිකටල්ලේ තියෙන චක්නදකින් කියුවට මේ කෙලසිච්ච හිත තියෙන දවසෙන් කොච්චර පොඩද අනික් වෙලාවේ තියෙන විතරාග විිත දෝෂ විිත මොහ හිත හිතා ගන්න ඒක ඇඟට දැම්මත් ගන්න කැමති නැහැ නමුත් පින් ඇති මිනිහා සත්පුරුෂයා කල්යාණ ධර්ම දන්නේ කනා මේ ධර්මයේ සමාදන් වෙච්ච ගමන් බුදුහාමුදුරුවෝ පිළිබඳ වෙවුලන සතුටක් ඇති වෙනවා. ඒ නිසා අපි ලොකු සංසීන කාලේ කියලා කියනවා බුදුරජාණන් වහන්සේ අපි ළඟ තියෙන විශාල කෙලස් කන්දක් අයින් කළා අපිට විශාල පින්කන්දක් දෙනවා. බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා බුදුන් කියන ඔබලට තියෙන රාගය හිතිලි ද්වේෂය හිතිලි මොහය හිතිලි ඕක සංසන්දනය කරන රාග ද්වේෂ මොහ නැති හිතිලි වලට කියලා බලපම් කොච්චර පින්වන්තද කියලා ඒසොට මේ මනසාර දුක් හිතිලි ටික අයින් කරලා විශාල පිනකට සමාදන් වෙනවා බහුන්නං වතසෝ භගවා සුකත්තාය උපහත්තා කල්පනා කරනකොට බුදුහාමුදුරුව ගැන බුදුහාමුදුරගේ ධර්මය ගැන ඇඟ කිලි පොළනවා අපි දවස පුරාවට අර ඇහැට වැටිච්ච කුණ ගැන කතා කරනවා මිසක් ඇහැ ගැන කතා කරන්නේ නැහැ. අපිට විහිිත දෝෂ විහිිත මොහ විහිිත රාගී හිතවිල්ලක් අහලක තියෙන බවක් දන්නේ නැහැ. ඒක බුදුහාමුදුර අපිට වැඩි අපේ හිත දන්නේ නිසා බුදුරජාණන් කියනවා පබස්සර මිදම්බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨා. මාන්නේ මේ හිත පිටින් යන්තම් කච්චල් බැඳිච්ච දම්බ රත්තරන් බෝලයක් වගේ. බැලුව බැලමට කච්චල් පෙන්ුණාට කහට පෙන්ුණාට මඩ පෙන්ුණාට ඇතුලේ තියෙන දඹ රත්තරණක් ඔක්කොම මේ බව දන්නේ නැත්නම් තංචකෝ අසුතෝතෝ උපුතු ජනෝන අපජානති සුතවත්නජ පුත්තජන මේක දන්නේ තස්ස අසුතෝතෝ පුතු ජනස්ස සමාධි භාවනා නැතිව දාන ඒ දන්නේ නැති මිනිහ කවදාවත් භාවනාවක් හරියන්නේ නැහැ මහන්නේ උ සමාදන් වෙන්නෙම කෙලස් ටික විතරයි අර පිට තියෙන කුණු පොත්ත ඇතුළේ තියෙන දඹරත්තම හිතන්නේවත් නැහැ. ඒ කියන්නේ බුදුහමෝ ශාප කරන්න නෙමෙයි. බනින්න නෙමෙයි. වැරද්දක් පෙන්වන්නවන්සේ කියලා කියනවා. පවසර මිදම් බික්කවේ චිත්තං ආගන්තුකේ උපක්ලේටිය උපක්ලේට. මහණි ප්‍රභාසරයි හිත. ඒක පොඩි පිට පොඩි කුණු තට්ටුවක් තියෙනවා. ඒක ආගන්තුක එකක්. තං සූතවතෝ ආර්ය ශාවකෝ ජානාති. බුදුබණ ආපු ආර්ය ශාවකයා දන්නවක පිට කට්ටේ මඩ පෙරුණාට කච්චල් තිබුණාට ඇතුළේ දඹරැත්තන බව අන්නේ වින ඉදිකට් එකෙන් මඩකට දෙක කැපුවක් දාන්න ඇතුළේ රත්තරන් කියලා. ඌට භාවනාව හරියනවා. මෙන්න මේකට හැකි සංඥාව කියන්නේ. භාවනාවක කොච්චර කාලයක් යන්න වෙයිද? තමන් ළඟ පහළ වෙච්ච විතරාගේ හිතක් විතරාගේ හිතක් කියලා අඳුරන්න. විත දෝෂී හිතක් විත දෝෂී හිතක් කියලා අඳුරන්න. විත මොහිතක් විත මොහිතක් කන්න ඕකට බුදුහාමරෙන් ගන් ඉන්නවද? අර බුදුහාමර අපේ වැඩේ කරලා දෙයිද? අපි ඒ තරම කෙලෙසමයි සමාදන් වෙන්නේ. කෙලෙහෙටමයි යාළු වෙන්නේ. ඒ නිසා කෙලෙසෙනවා. අපි දන්නවනම් දවසේ වැඩි වෙලාවක් ඉන්න වීත දෝෂ වීතමෝ වීත රාග කියලා. අපිට තේරෙන්නේ මනුසාත්ම භාවයම ප්‍රතිලාභයක්. ලාභයක්. පෙරපිනා. ඒ වගේ හිත්වල තියෙන මේ හොල්මන් කැලේ මේ කළු පැත්ත මේ සුදු පැත්ත වශයෙන් දකින්නකොට ඒක නතර තේරෙනවා සමහර වෙලාවට මේ කෙලෙස් අසුරු කරන හිත ඇකිලෙනවා පැකිලෙනවා පසුබානවා. අර කෙලෙස් නැති හිත දගෙනට පිපෙනවා විකසිත වෙනවා දිදුලනවා. මේ දෙකම තිති හොල්මන් දෙනවා. ඉතින් ස්වභාවය කෙලෙස් සමාදම් වෙච්ච ගමන් ඒ හිත මුකුලිත වෙනවා. පැකිලෙනවා පසුබානවා. කුසලයේ පැත්ත සමාදම් වෙච්ච ගමන් හිතනවා මේ කාලේ ගියයි කියලා අපි අවුරුදු 2500 ඉන්දියාවේ බුදුනේ නැහැ කියලා. බුදුහාම හිටපු නැති කාලේ හරි කියන්නේ නැයි කියලා අපි නැත්තම් භාවනා දන්නේ නැහැ කියලා ධර්ම විනය දන්නේ නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. පිපිච්ච හිතක් ඇති කරගන්න හුදු දැනුමක් විතරයි මොනවාද. ඇකිලිච්ච හිත මෙහෙමයි පිපිච්ච හිත මෙහෙමයි කියලා දැනගන්න ඇකිලිච්ච හිත හොඳට දැනගත්තොත් ඇකිල්ල නැති හිත පිපිච්ච හිත. පිපිච්ච හිත හොඳට දැනගත්තොත් පිපිච්ච නැති හිත ඇකිලිච්ච හිත. මේ බුදුහාමරගේ හිත ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ශිරු <coughs> දෙනවා. වගේ හිතේ ඇකිලිච්ච අවස්ථාව ගැන කතා කරන්න යන්න එපා. ඒක අමතක කරලා දාන්න. පිපිච්ච වෙලාවක් ගැන කතා කරන්න. ඒකයි අපි කියන්නේ ධර්මය ගැන කතා කරනවා. හැකි සංඥාවෙන් කතා කරනවා. අපි වෙලා තියෙන්නේ දැක්කපු ගමන් මොනවා හරි තමනුත් ඇකිලිච්ච අපි කියන්නේ කනමැන්දුම් කතා කියලා. පෙරදිච්ච පෙරදිච්ච ගැන කතා කරගෙන ඉන්නවා. ඉතින් අහුව දුටු මිනිහගේ ඔළුව අංජබජල් වෙනවා. ඔළුව ක්‍රේල් වෙනවා. මේවා තිරිසං කතා කියලා බුදුහාම කියන්නේ. පිළ හරහ කොන්ද හරහට කඳ හරහට තියෙන යෝගේ කතා. උළු උස්සපු එකේ කදාකත් ඔය කතා කරන්න යන්න එපා. හොඳ දෙයක් ගැන කතා කරන්න. බැලන නිකන් හිටපන්. බැලන කතා නොකර හිටපන්. ඒක ලොකු වින. ඒ නිසා මේ සංකීත විකීත හිතේ අපි සංකීත හිතෙන් කරපු කතාවල් වලින් එකතු කරපු අකුසල කර්ම ටොං ගන්නත් තියෙනවා. දැන්වත් කරුණාකල මතක තියාගන්න වැරදුනාට පස්සේ වැරදුනාට පස්සේ ඇකිලුනාට පස්සේ ඉතින් වචනයක් කතා කරන්නේ. කද්දාකත් හොඳක් වෙන්නේ නැහැ. කටගඳ ගන්න. මුස්පීන්තු. විකාරය. සතුට වෙච්චිලා කතා කරන්නේ. මුදන්සේවත් කතා කරන්නේ තේතතෝ සච්චතෝ අත්ත සංගිතෝ කාලතෝ. වෙච්ච දෙයක් විතරයි කියන්නේ. වෙච්ච දේ වෙච්ච හැටියෙන් කියනවා ඌට අර්ථයක් සිද්ධ වෙනවා නම් කියනවා අනික මොකක්වත් බුදුහාමර කියන්නේ. ඕන තරම් දේවල් තියෙනවා නරක දේවල් ඒක බුදුහාමරගේ භාෂිතේ නෑ. ප්‍රයෝජනය සරයි. ඒ නිසා සංකීර්ණිත විකීර්ණිත දැනගෙන සංකීර්ණිත කතා කරන්නත් එපා, ක්‍රියා කරන්නත් එපා. ඒක නිකන් ඉහෙන තිබ්බා වගේ. මේ දෙක අඳුනගත්තට පස්සේ අපි ඔක්කොම සමානයි. විකීර්ණිත තියෙන ගොඩක් වෙන සංකීර්ණිත තියෙන වෙන එහෙම ගන්නෑ. ඔක්කොම මේ දෙක අපි ප්‍රතිගේ මිනිස්සෙක් කියනවා මේ අපි දන්නේ මේ පැණි වලට කියන්නේ දිව බොජුන් කියලා. දිවි භෝජනයක් කියලා. මේ පෙනි හදන්නත් අසුචි මූත්‍රායි ටික ටික ගන්නවලු මේ මැස. මොකද අපි කතා කරගෙන ඉන්නකොට එතන තියෙන කුණු කාණුක මිනිස්සු ටිකක් ඔද්ද බැඳගෙන හිටියා. උට කියන්නේ මේ මැද. ඊට පස්සේ ලොකු අම්මා මේ ඔය අසුචි ටිකක් ගෙනියන්න ඇවිල්ලා තියෙන මේ මැස හදන්න මේ පෙනි හදන්න බෑ අසුචි මූත්‍රායි නැතුව. ටික ටික දාලා තමයි යෝක රසපොතු හදන්නේ. ඒ නිසා ඔය හැම හිතකම සංකීර්ණ හිත තියෙනවා. හැම සංකීර්ණ හිතකම පික්කිත හිතකුත් තියෙනවා. මේ දෙක එකට හිටියට අපිට කරප්පන් ආවට ඒ දෙන්නට කරප්පන් එන්නේ නැහැ. ඒ දෙන්න එකට බොහොම ජයට ජීවත් වෙනවා. අපිට තියෙන දෙක වෙන් කරලා අඳුර ගන්න එක විතරයි. අඳුර ගත්ත ගමන් බුදු වෙනවා. අඳුර ගත්තේ නැත්නම් අපි පුරුතඥ වෙනවා. ඉතින් අපි මේ ආනාපානෙන් ආසස් ප්‍රසවාස වෙන් කරලා හඳුනාගත්තා වගේ මේ ඇකිලිච්ච කම්මැලි වෙච්ච පාවෙච්ච නදකින් දෝමකින් හිත. මේක පිපිච්ච විසිකසිරිච්ච ලස්සන හිත කියලා දැනගත්තට පස්සේ අර හොඳ හිත ගැන විතර කතා කරන්න අනිත්ව ගැන කතා කිරීමම උස්පේතු. එහෙම කතාවක් නැද්දකින් නොපතන්න දෝමකින් කියලා එමිණියත් පැත්තකට දාන කතාවත් පැත්තකට දාන පයින් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒතකොට කට කතාවල් වල අපිට වෙලාවක් නැහැ. මොකද ඒවා තිරස්චාන කතා. නිසා ඇකිලිච්ච හිතෙන් මොකක් කරන්න යන්න බෑ. ඒලා පොඩ්ඩක් පැත්තකටලා ආරසාවෙන්. ඒ වගේම බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මහග්ගත හිත කියලා එකක් තියෙනවා සමහරවිට පැයම හරි පිරිසුදු හිතක්. අනාගත හිත කියලා කියන්නේ ඒ හිත දිගටම කෙලෙස්. ඒ වගේ සමහර වෙලාවට භාවනා කරන බොහෝම පැය විනාඩි 40 බොහෝම මේ සම්මන් ලට්ටියක් උඩට වැටපු 13 වංශනමක් වගේ විල්ලු දෙයක් උඩ තිබ්බ මණිකක් වගේ මේ හිත පිරිසුදු වෙලාවක් තියෙනවා. ඒක ආධුනිකය කියලා නැත්තේ නෑ. ඒකට වෙනමම පේවෙන්න ඕනේ නෑ. ඒක ඊනකොට අඳුර ගන්න මේක මහත්ගත හිතක්. හැබැයි මේක ඕනම වෙලාවක කෙලසෙන්න පුළුවන්. ඒක කිසිම නැහැ නාතිකයක්. මේ මහගත වුණා, මේ අමහගත වුණා. ඒ වගේම ඒ ඒ හිතේ ඒ පෙරලිය වගේම සමහර වෙලාවට තියෙනවා විමුක්ත වෙලා කිසි දෙයක් දරුවා ගන්න ප්‍රශ්නයක් නැහැ, අම්මා ගන්න ප්‍රශ්නයක් නැහැ, ගෙට ගිනි ගත්තත් ප්‍රශ්නයක් නැහැ. හිත තියෙනවා ගියක් හරියට බුලට් වදින්නේ නැති කාමරයක් ඇතුලේ බුලට් ප්‍රූෆ් කාමරයක් ඇතුලේ ඉන්න මිනිසෙක් වගේ හොඳට තේරෙනවා මේ කිසි කුණු කන්දලක් ඔළුවේ නැහැ. හොඳට සමුගලේ නූල කඩලා ගිහිල්ලා වගේ විවෘත වෙච්ච හිත් තියෙනවා. අනික් වෙලාවට අල්ලපු gedara ප්‍රශ්නයක් ආවත් කනගාටු වෙලා කල්පනා කර කර මේක බැඳිලා බරු බැඳිලා කෝල්ලේ බබත් එක දෙල්ලම් කරපු හාව වගේ ඔළුවත් කෝල්ල අතත් කෝල්ල කටත් කෝල්ල කකුල් දෙකත් කෝල්ල ඉතින් හිවලට අහු වෙනවා. එදිනදා ජීවිතේ ඕන වැඩක් කරනකොට මේ විමුක්ත හිත දැනගන්න පුළුවන්. විමුක්ත හිත ආපුහම ඕනම කෙනෙකුට තේරෙයි මම දැන් මෙතන. මම දැන් මෙතන විමුක්ත හිත යතර බොහොම සමීප සම්බන්ධකමක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා වැසිකිළියට ගිහිල්ලා මල පහ කරනකොට මම දැන් මෙතන කියලා දන්නවනම් විමුක්ත හිතක් ගන්න පුළුවන්. අපි හිතානින්නේ ගඳ කීයට ගිහිල්ලා මල් පූජා කරනකොට විතරයි විමුක්ත හිත තියෙන්නේ කියලා. බුදුහාම කියනවා වසිකිළියට ගිහිල්ලා මල පහ කරනකොටත් විමුක්ත හිත තියෙනවා. දෙකම මල තමයි. හැබැයි මල જાති දෙකක්. ඒ නිසා ඒකට ගඳ කිලියටම යන්න ඕන ගමන් නැහැ. වැසිකිළියට ගියත් අර සත්‍ය සතිය පුරුදු කර ගන්නවා නම් ධම්මදිව යන්න ඕන ගමන් නැහැ පින් කරන්න. ඇත්තටම ධම්මදිව කියන්නේ පෞසිද්ධ වෙන එක. Taman ඉන්න තැනක පිළිසුදුට වාඩි වෙලා ඒ කරන වැඩේ කරගත්තාම විමුක්ත හිත අත්දකින්න විමුක්ත හිත කියන එක හොඳට මතක තියාගන්න කාලයට තා දේශයට අහුවෙච්ච එකක් නෙවෙයි විමුක්ත හිත කියන්නේ. ඒකට තැනක් නැහැ වෙලාවක් නැහැ. මේක අපේ හිතේ කොච්චර දෙනවා අපිට තියෙන හරි පාළු කම්මැලි නීරස අයියෝ මොනවා හරි කරන්න නැත්නම් බුලතරක් කන්න නැත්නම් මේ වෙලාවේ එහෙනම් කවුරුද කයිවල කියලා කියලා ඉන්න නැත්නම් අනේ මට මේ පත්‍රේ පොඩ්ඩක් බලන්න නැත්නම් අනේ මට රේඩියෝ එක අහන්න නැත්නම් ඔය විමුක්තිය දාපුවම අපි කරන දෙල්ලන් ටික තමයි ආලු වන්දනාව වන්දනාව යන්න අපේ වන්න කාරණාව මට හරි පහළුයි ළමයෝ කියලා ඉති වන්දනාවක් ගැන කල්පනා කරනවා. මොකද මේ හිත විමුක්ත වුණාට පස්සේ ඌඩල කොට්ට උඩ තිබ්බා. කැමති නැහැ. එතකොට මොනවා හරි එකක් ගෙනල්ලා මේකට දාගන්න. ඉතින් මේ මනුස්සයාට අර ජීවිත ඇග බාර ගන්න කැමති නැති මනුස්සයා වගේ මේ විමුක්ත හිතයි මේ අවිමුක්ත හිතයි කියන දේ අඳුරන්න බැරි නම් ඉතින් කෙලවෝලෙන් දමලා එන්නත් කවදාවත් මේක බාර ගන්න. ඒක හැබැයි අර රාග හිතේ දෝෂහිත වගේ විතරාග වීත දෝෂ හිත වගේ ගොරෝසු නැහැ. අල්ලන්න අමාරුයි. අර ගොරෝසු එක ඇල්ලුවොත් යාට තියෙනවා මේ හිතේ කිසිම දෙයකට බැඳිලා නැති. බොහෝ පිරිසිදු චිත්තක්ෂණ කියනවා. අපි කවදාකවත් අහුලට ගන්නෑ. ඒ හිතට මම කියා ගන්න බෑ. ඒ හිත හේතුඵල ධර්මයක්. ඒ හිත මනින්න බෑ. ඒ නිසා ඒක මාන්නයට අහු වෙන්නේ නෑ. ඒ හිතට රාග කරන්න බෑ. ඒක රාගෙ නෙවෙයි අහුවෙන්නේ. නමුත් ඒක හරි පිවිතුරු. මේක දැනගත්ත වෙලාව ඒක අහුල ගන්න දන්නවනේ. පයට වෙච්ච මිනික අහුල ගන්න දන්න ඇසට මිනිහෙක් වාගේ හට තේරෙන පටන් අරගන්න මේ දවසේ ඕනම වෙලාවක අපිට දෙන්න යන්න. නමුත් මිනික පය වැදුණු එක පොට්ටේ එක්න. බැල ගලට කුණු හරපයක් කියලා බැලලා අයියා. නැද්ද කිවිතර පාර යනකොට ගල පයක් හැප්පුණා කියලා බැලලා. ඒ වගේ තමයි විමුක්ත හිත තියෙන එක දාන්නේ නැත්තම්. ඒ මනස කොච්චර ඒක ආවත් ඒක මහා පාළු කම්මැලි එපා වෙච්ච වගේ පේන. ඒ තමයි හිතේ හොල්මන් ටික දැනගන්න ඉස්සලම රූපාකාරයේ මේ ආසාවේ මේ ප්‍රසාද මේ මම මේ දකුණ කියලා පුළුවන් හරිය වෙන් කරන්න. වෙන් කළා ඒ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ ගියාට පස්සේ පේනවා පටන් අරගත්තට මේ මම දකුණ කියලා. පටන් අරගත්තට මේ ආසස් ප්‍රසාස කියලා ඔක්කොම සමාකාර දැනකට යනවා. අන්තිම බලනකොට මේ හිත්වලක් තියෙන මේ දිබිඩිව බව සමාකාර ගතියට ගියාට පස්සේ තේරෙනවා මේක දන්නවනම් නැත්තම් හිත හොඳට ඇසුරු කරනවනම් මේ හිත ඕන තරම් හොඳ පැත්ත කුසල් පැත්ත සෝබන පැත්ත විකසිත වෙච්ච පැත්ත තියෙනවා අපේ භාෂා විවහාරේ ජනමාධ්‍ය අපේ අම්මල දාත්තලා අපේ ගෙවල් දොර කතාව හැම වෙලාවෙම වැරදිච්ච පැත්ත විතරයි. ඒකයි කියන්නේ මේ කී කී අතාරින්නේ කියලා. මේක ඉන්නකම් කතා කරන්නේ ඇහෙන්නේ කුණු වෙච්ච දේවල්, වැරදිච්ච දේවල්, පෙරදිච්ච දේවල් ඒවම පොත්වලට ලියනවා, නව කතා කියනවා, කෙටි කතා කියනවා. බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙන එකකවත් බලන්න කුණු කන්දල් තියෙනවා කියන්නේ. නමුත් ඕන දෙයක් කරයි ගිහිගේ නම් අතාරින්න බෑ. අනේ අම්මේ ඒව නම් කතා කරන්න එන්න බෑ. බැරිද නිවන් දකින්න ගිහිගේ ඉඳගෙන කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේ නැද්ද ක්‍රමයක් මේ ගිහිගේ ඉඳලා නිවන් දකින්නේ? සෑහෙන්න විකුණන්න පුළුවන් තියෙනවා. මොකද ඔක්කොටම උනේ නිවනටත් වැඩිය ගිහිගේ. මොකද එයා දන්නේ මේ හිත ඔක්කොගෙම සමානයි ගිහියගේ පැවිද්දාගේ හිත එකයි. අපි මේ ගිහිගේ කියලා අල්ලගෙන ඉන්නේ මේ කෑදරකම. දැන් මේ ඉන්න කාලේ ඕගොල්ලන්ට ඕනනම් ගිහියෝ කියතයි. ඒක ඕනනම් පැවිද්දෝ කියයි. අහුවොත් ඔගෙනකින් කී දෙනෙක් කියන්නේ මම මේ වෙලාවේ ඉන්නේ පැවිදිලා. එක එකක් කියන්නේ. ඔක්කොම කියන්නේ අපි මේ සිල් දකින්න ගිහියෝ. බුදුහාමර කියන සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් කටේ ගැලවෙන කටේ කරන ඔක්කොම පැවිද්දොයියේ. නමුත් දුන්නත් අනේ මේ ඕලිනේ පැවිදි අයියෝ බෑ දැන් බෑ අපි තාම අටසිල් ඉදිර ගිහිල්ලා ඇවිල්ලා පවුලෙන් අහලා කියන්නම් දසසිල් ගන්න හරි පැවිදි වෙන්න හරි කියලා. ඉතින් මේක දුන්නත් පිරිසිදු දෙයක් අත ගන්න බයයි. ඒකයි මම කියන්නේ මේ ජීවිතේ මල් විහිින් පල්. භාවනා කරන එක නම් මේක ටික ටික ටික ටික අත්දකින්නකොට තේරෙනවා ඔය දකින්න පිරිසුදු හිතට ඥාන පිරිමකම මායින් කරන්න බෑ. පැවිදි කිහිකම පායින් කරන්න බෑ. දැනුම නොදැනුම මායින් කරන්න බෑ. විනය තියනවද විනය නැද්ද කියන එක විනය දන්නවද නැද්ද කියන එක මායින් කරන්න බෑ. ඒ නිසා අපි අතර තියෙන මේ පොදු ලක්ෂණ මනුස්සකම අපි ළඟ තියෙන පොදු ලක්ෂණ මේ මම දැන් මෙතන කියන එක. අපි ළඟ තියෙන මේ පොදු ලක්ෂණ මම මැරිලා නෑ මමට ක්ලාන්ත වෙලා නෑ මට සීමුර්ජා වෙලා නෑ කියන එක අපි අතර තියෙන මේ සමානකම අපි දකින්න නම් අපේ තලයට බුදු ආමර වඩින්න. අපි එක එකට නියව ගන්න පටන් අරගත්තොත් උඹ ලොකුයි මම වුන්ජි කියලා බුදු ආමරගේ හුලඟක්වත් වෙන්නේ. එනිසා අපි ඔක්කොම අතර සමානාත්මතාවය ඇවිල්ලා අපි ඔක්කොම ඉස්සරහට යන්නේ සතිය හරහා ඔය කොන්න කුණු කන්දල් තිබ්බත් අපි සත්‍ය පාත්තනා කිව්වොත් ඒක ධර්මයේ පේනවා ධර්මයේ වල බුදුන් පේනවා. ඊට වාද කරන්න කිසිම කෙනෙක් මේක නැහැ. නමුත් අපි ගෙදරින් එනකොට යන්නේ හා ගෙදෙට්ට යන්නේ අයියෝ ආඳුරු නම් කියයි ඒ වුණාට අපි නම් මෛත්‍රී බුදුහමර දැක්කත් නිවන් දකින්න හම්බෙන්නේ දැන්නේ අම්මෝ බුදුම තණ්හාවක් නැ තියෙන්නේ කියලා තණ්හාව බුද්ධෝ විදිහට සමාදන් වෙනවා. එනේ එන වෙලාවේ මේක තණ්හායිද කියලා මෙනෙහි කරලා බලන්න දවසට කීය දෙන්නේ කියලා එන්නේ නැතිව කොච්චර දෙන කවදාකවත් මේ වීච තණ්හා හිතක් හඳුනාගෙන මෙනෙහි කරලා තියනවද? ඒක දුන්නොත් කියලා පිස්සු කතා කරන සාන්ත වීච තණ්හා හිතේනේ බුදුහාමුදුරන්ට නේද අපිට කොහෙද ඌව තියාගන්න තැනකුත් නැහැ ගෙදර කිවිචර මේ ඔය තියනවනම් තණ්හාව ටිකක් දෙන්න ඒක නම් ඕනේ මුට්ටිය දාලා හරි තියාගන්න පුළුවන්. භාවනා කරලා කරලා තේරුණාට පස්සේ තේරෙනවා මේ කූඩල කොට්ටි උඩ තිබ්බා වගේ ආගේ කොච්චර නිවනට විරුද්ධවද කටයුතු කරන්නේ. අලුත් දෙයකට කොච්චර විරුද්ධව කටයුතු කරන්නේ. අලුත් වීමකට කොච්චර විරුද්ධව කරන්නේ. ඒ තරම්ම සම්ප්‍රදාන කුරයි. ඒ තරම්ම මැට්ටු. ඒ තරම්ම අවිද්‍යාව. ඒ තරම්ම මෝඩකම. තකතිරුකම තියෙනවා. මේ තකතිරුකම කියන එක බුදුහාම කියනවා මේ පැන්සලකින් ලියලා ඉරේදරකින් මකනවා වගේ වැඩක්. ඕක මොකටද කියන්නේ මේ? මෙච්ච ලස්සන හිත් પરම්පරාවක් ඇති වෙනකොට ඇති වෙන බැටරි ඉඩ දෙන්න නවකකමක් බලපන්නේ නැහැ. එතකොට ඉස්සරහට යන්න යන්න තේරෙයි. මේ සූදුව, මේ අලුත් විනෝදාන්තේ, මේ කොහේටියත් සතිය පිහිටන එක, කොහේටියත් මම දැන් මෙතන කියන ගන්න එක වුරුදු කරගත්තට පස්සේ පුදුම වේගකින් වැවෙන්න පටන් ගන්නවා. වැවෙන්න වැවෙන්න තේරෙයි ඒ වේක වැවෙන්න වැවෙන්න ඒ වවාගත්ත කල්යාණ මිත්‍රන් එක්ක එකතු වෙන ගතිය ඉබේම සිද්ධ වෙනවා. එහෙම නැතු එක වවන්න නැතුව මට බෑ කිව්වොත් අපි වැටෙන්නෙම පුත්තජනයන්ගේ පැත්තට. ආපමිත්‍යගේ පැත්තට. ඉතින් හැකි සංඥාවෙන් අලුකසාදාලා නැගිට්ටොත් අපි හිතනට වැඩිය සෑහෙන පිරිසක් මේ ලෝකේ ඉන්නවා කෙලෙස් අඩු මිනිස්සු. අපිට ඒක දකින්න බෑ මොකද අපි තාම බලන්නේ කෙලෙස් සහිත ඇස් දෙකේ. ඒ නිසා මේ බණ අහලා තමන්ගේ තියෙන හොඳ පැත්ත නරක පැත්ත සමාදන් වෙන වෙනකොට හොඳ පැත්ත සමාදන් වෙන්න ගියාට පස්සේ ඔන්න සත්තානං විසුද්ධියාගෙන හිත පිරිසිදු වෙන්න පටන් ගන්නවා. ඒක වෙච්ච එකක් නෙවෙයි. මෙතෙක් කල නොදැක්ක හිතේ හොඳ පැත්ත දැකීම. ඔන්න ඒ සඳහා අද දවසේ ධර්ම දේශනාවේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා